හොඳයි තෙරුවන් සරණයි හැම දිනාටම හැම දිනමත්ම ඉතාමත් ගෞරවයෙන් අද දවසේදී අපි ඉරිදා දිනයන්හි පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගන්න ලබනවා අද 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ පළවෙනිදා ඉතින් අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා ජීවිතයේ සුබ සූත්‍රය ඒ සූත්‍රය ස්නාවේ විස්තර කරලා මම දැන් අද අපිට මට සවන් දීලා සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් මම ඒ සම්බන්ධ සිතා සිල් දනා වෙනුවෙන් මේ සමන් ගෞරවයෙන් සත්‍යත්වවා පිළිගන්නේ ආරාධනා කරනවා අපට සදා සිටිති සුසුදේශාව පාදා දෙන්නාට සේවයක් කරන්න. සම්මා සම්බුදු සරණයි අපි අතිශයින්ම ගෞරවයෙන් අතිශයින්ම කෘතඥතාවපූර්වකව තථාගතයන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ ශාස්ත්‍රඥ වහන්සේට নমස්කාර කරමු ප්‍රණිපාත කරමු වන්දනා කරමු. උන්වහන්සේ නිසා තමයි අපි මේ අප තුළටම ඇවිද යන්නට අවබෝධයක් ඇති කරගන්නට යන්තම් හෝ හපංකමක් ලැබලා තියෙන්නේ. ඉන්සාය කෘතඥතා පූර්වක උන්වහන්සේට নমස්කාර කරමු. පසුගිය සත්‍ය අපි සාකච්ඡා කළා අපි සුභ සූත්‍රයේ කොටසක් ඒහා සමගම සමහර සූත්‍ර සාකච්ඡා කරනකොට තේරුම් ගියා මදි කියලා හිතෙනවා කියලා හිතන නිසා ඒ පැත්ත ඩිංගක් යලි දොරක් කරලා බලමු කියලා හිතුණා මා හොඳ ගුරුවරයෙක් නොවේ කියන එක තේරෙනවා සමහර විට මම මිත්‍රයෙකු හැටියට මනසේ නැගෙන අදහස් ප්‍රකාශ කරනවා පමණයි. දැන් අපි අර ඕකම් පහය අනෝකසාරී කියන ඒ සූත්‍රය සාකච්ඡා කරනකොට හාලිදිකානි අපි මනස ගැන කිව්වා. තව ටිකක් අපි අවධානය යොමු කරමු මේ තම අපි අපව හොයාගන්න හැටි. තාම ළඟම දේ මේකයි මේ අමාරුම හොයාගන්න. අපිට ඈත තියෙන දේවල් හොයන්න ලේසි. ළඟ තියෙන දේ හොයන්න අමාරුයි අපිට. පොල් ගස් ගැන අපිට හොයන්න ලේසි අපිට. මෝරු ගැන හොයන්න ලේසි අපිට. භූමිකම්පා ගැන හොයන්න ලේසි අපිට. නමුත් මේක ඇතුලේ මනෝකම්පාව හොයන්න අමාරුයි අපිට. ඒ ඒකේ තරම්ම ළඟින්ද. අර ධාතු විභංග සූත්‍රයේ මේ පුක්කුසාති ඇත්තට භික්ෂුවට ඒ කුම්භකාර ශාලාවේදී භග්ගවතුමාගේ කුම්භකාර ශාලාවේදී සත්‍යයා කියන්නේ නැත්තම් මේ අප සත්‍යුන් අප කවුද කියන එක උන්වහන්සේ ගැඹුරින්ම විස්තර කළා. එතෙන්දී අර මතකද අපිට කියන්නේ චධාතුරෝ යම් භික්ඛු පුරුෂෝ භික්ෂුව මේ පුජ්‍යලයා කියලා කියන්නේ ධාතු හයක එකතුවක් කිව්වා. එහෙම උන්වහන්සේ බෙදලා එනකොට කිව්වා හොඳ දෙයක් තව. අට්ඨාරස මනෝපවිචාරෝ අයම් භික්ඛු පුරුෂෝ මේ සත්වයා නැත්තම් මේ පුජ්‍යලයා කියලා කියන්නේ මනසේ වැඩ කිරීම ක්‍රම 18 අටක් එච්චරයි කියලා. එච්චරයි නෙවෙයි ඒකත් එකක්. අපි 18 කියන්නේ ඉන්ද්‍රිය 6. ඉන්ද්‍රිය 6 දන්නවනේ. ඒතකොට ඇස් දෙකයි, කන් දෙකයි, නාසයයි, දිවයි, ශරීරයයි. ඊට පස්සේ මනෝ. අපි මේ ධර්ම සාකච්ඡාදී මනින්ද්‍රිය කියන වචනෙට වඩා ලං වෙන්න ඕන මනෝ කියලා කියනවා. එතකොට ඒකත් ඔළුව වගේ ඉන්ද්‍රියක් කියලා ඔළුවින් ඔළු ඉන්ද්‍රිය කියලා ගන්න ඕන. මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ අහලලා දානවා. ආපහු තමන්ගේ පුරුදු සපත්තු සිරප්පු දාගෙන පන්සලකට ගියාම බෝධිමාළුවකට ගියාම සපත්තු ගලවලා ඇතුල් වෙනවා වගේ ඒවා ගලවලා ඇතුල් වෙනවා. ආපහු යනකොට දාගෙන යනවා. නමුත් මේ දැන් අපි සපත්තු ගලවලා ඉන්නේ. කියන්නේ සිංහලකම බෞද්ධකම ස්ත්‍රීකම පුරුෂකම පැවිදිකම කොහොමද කරලා අපි සත්ව භාවය හොයන්න. එතකොට ඒ 6 18ක් වෙන්න 6 තුනකින් වැඩි කරනවා කියන එක අපි දන්නා ගණන් ක්‍රමයට. චක්කුණා රූපං දිස්සා සෝමනස්සට්ඨානියං රූපං උපවිචරති. ඒ පළවෙනි එකේ උඩ. ඇහැට පෙනෙන જાති තියෙනවානේ. ඇහැ කියන එකට පෙනෙන જાති. ඒකට අපි කියන රූප කියලා. ඒක ඕනේ. වචනස් යන්න එපා. මේ අභිධර්මෙන් සූත්‍ර පිටකයෙන් විනය පිටකයෙන් කියලා යන්න එපා. ඇහැට පෙනෙන જાති තියෙනවා. ඇහැ ඇරිය ගමන් අපිට පෙනෙන જાති තියෙනවා. ඒක වර්ග. ඒතර මේ සත්ත්ව භාවය තුල තියෙන ආයතනෙන් ඇහැ කියන ඒ ආයතනයෙන් පෙනුනහම සෝමනස්සත්තානියන් රූපං උපවිචරති. සොම්නසට ගෙන දෙන්න පුළුවන් විදිහේ හපංකම් ඇති රූප ගැන කල්පනා කරවන්න පුළුවන් කරන්න පුළුවන්. ඒ කල්පනා කිරීමත් මනසින් කෙරෙනවා. ඒ මනෝ වලින් ඒක කරන්නේ. මනින්දි. දෝමනසත්තානියන් රූපං විචරති. දොම්නසට උදව් කරන විදිහේ රූප ගැන කල්පනා කරනවා. නැත්නම් ඒ කල්පනාව නිසා දොම්නසෙනවා. උපෙක්ඛත්තානියන් රූපං උපවිචරති. උපේක්ඛාවට දැඹුරු වෙලා යන රූප ගැන කල්පනා පේනවා කියන විදිය. ඉතින් සමහර රූප දොසොම්නස ගෙන දෙනවා, සමහර රූප දුම්නස ගෙන දෙනවා, සමහර රූප උපේක්ඛාව කියන්නේ. උපේක්ඛා කියන්නේ දෙකටම නැහැ කියන එක තේන්නේ. ඒ පොදු මනසක් වැඩ කරන විදිහ මේ කියන්නේ. ඒතෝ ටීලාට එහාටම ගත්තාම මනසා ධම්මං වින්නා මනසින් කල්පනාවල් හිතට අරගෙන මනසින් මනෝරූප හදාගෙනත් කරන්නේ සෝමනස්සත්තානියන් ධම්මං උපවිචරිත දෝමනස්සත්තානියන් ධම්මං උපවිචරිත උපේක්ඛත්තානියන් ධම්මං උපවිචරිත උපවිචරිත කියන්නේ කියන්නේ හොයලා බලන කල්පනා කරන හිත හිතා ඉන්නවා කියලා. ඕක තමයි මනෝ වලින් කියන්නේ. එතකොට අර ඕකානුසාරී කියලා කිව්වේ විඥානය කියන එක බැහැගන්න විඥාණයට ඉන්න ගියක් තියෙන රූප වේදනා සංඥා සංඛාර ඊළඟට විඥානය සමාදගත කරනවා ඒ කියන්නේ ඒ විඥානය නෙවෙයි ඒ ඕකේ නැත්තම් gedara හදාගත්ත gedara පංච උපාදානස්කන්ධය සමාජගත කරනවා නැත්නම් අපි කියව එකට හොඳ වචනය නේබහුත් කියලා. ඉන්න පරිසරය කියන එක. ඉතින්දි වෙන්නේ ඇහෙන් ඒ අර දැන් ඔය කිව්වා වගේම ආයතන හයෙන් සම්බන්ධ වෙන්න හදන බාහිර ලෝකයක්. ඒක තමයි නිකේතසාරී වෙන්නේ. කට්ටානහම්රේකේ විරුද්ධ පැත්ත හැම තිස්සෙම කිව්වා බුදුහාමුදුරන් කියන්නේ අනිකේතසාරී වෙනවා කියලා. ඒතකොට විඥානය පදිංචි කරවා ගන්නෙත් නෑ. මේක තියෙනවා හැබැයි. නමුත් පදිංචි කරව ගන්නෙත් නැහැ. ඒතර ගේ නැහැ. අපි කිය හෝම්ලස් කියලා. එයාට එතකොට එයා අහවල් තැනට සම්බන්ධ වෙනවා කියලා මම කියලා කෙනෙක් හදාගෙන සම්බන්ධ වෙනවා කියලා සම්බන්ධ කරගන්න නේබුඩ් එකක් හදාගන්නෙත් නැහැ ඉන්ද්‍රයන් හයත් ඉන්ද්‍ර හයත්. ඒක තමයි සාමාන්‍ය ඇතුළෙම හොයන්න ඕන අපි කරන්නේ ඒ දේ කියලා. ඒ කියන්නේ මනෝපවිචාර 18 තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හිත හිතින් කල්පනා කරන වර්ග 18 කියන්නේ. කියන්තම් මතක් කරගත තිබුණට විඩව අවුලුණක් ගන්න හොඳ බණක් අහන්න තිබිච්ච අවස්ථාවක් නැති වෙලා ගියා මගේ සම්බන්ධයෙන් හින්දා. නමුත් අපි අද එන්නේ සුබ සූත්‍රයේ දැන් අපි විශේෂයෙන් කතා කළා ඉන්ද්‍රිය සංවරය සමාධි ස්කන්ධයට යොමු කරලා තියෙන බාමිතින්දී. ආනන්දහාන්තු. ආනන්දහාන්තු වයසයි මෙතින් මට හිතෙන්න ඕන. උන්වහන්සේ බෙහෙත් බීලා හිටියේ ඊට පස්සෙන්දා තවත් භික්ෂුවක් එක්ක අර සුබමානව හම්බෙන්න ගිහලා ඒ සුබමානව බුදුහාරොත් හම්බෙලා තියෙන කලින් ඒ අත්තට කියලා දෙන බුදුහාරු නිරන්තරයෙන් අගය කර සමා සීලස්කන්ධය ඒ වචන වලට අහුවෙන්න පස්සේ සීල ගොන්න බුදුහාමික මෙන්න මේ ටික ගන්න පුළුවන් හැටියට. සමාධි ටික ලබන්න උත්සාහ ගන්න කියලා. දැන් අපි මේ සමාධි කියන එකට එන්නේ දැන්. එතෙන්දී තේරුම් ගන්න අපි සමාධි කියනකොට අපි අපි කතා කරනවා ධ්‍යාන හතර ගැන. ඒවා දැන් අපි දන්නවා. අපි තරම් හපන්නු දැන් අපි දන්නවා ඒවා. එතෙන්දි සූත්‍රයක් සමාධි සූත්‍රය කියලා එකක් යන්තම් මතක් කරොත් මේකේ තේරුම් ගන්න මොකද මේ දැන් සූත්‍ර සමාධි සිලක්ඛන්ද වර්ගයේ දීගණිකායේ සූත්‍ර හැම එකකම විස්තර කළා. අපි ඒවා කතා කළා. අපි යලි යලි කතා කරමු. මෙතෙන්දී ඔන්න ඒ මේ සූත්‍රයක් තියෙන සමාධි සූත්‍රය කියලා පංචාංගික වර්ගය. අංගුත්තර නිකායේ ඉතින් උදාහරණ හොඳ හොඳ හොඳ බුදුහාර කියන්න හොඳ දේවල් තමයි. නමුත් මේ දවසේ අපි අපේ ඔළුවේ පැත්තට යොමු කරන නිසා මනෝ පවිචාර ඇති කරගන්න ඕන පැත්තක් මේ. මනසා ධම්මං විඤ්ඤාය සෝමනසත්තානියන් ධම්මං උපවිචරති කියලා. මනසින් හොඳ දේවල් මේක අහන එක කල්පනා කළා සොම්නස කියන දෙන විදිහට අහුම්කම් දෙමු. සමාධිම් භික්ඛවේ භාවේත අප්‍රමාණං නිපකා පතිස්සත අප්‍රමාණ ප්‍රමාණ නොකර කියන්නේ අහවල් දේ නිසා මේක අට ගන්නවා කියලා බලන්නේ නැතුව මනස අප්‍රමාණ කරනවා නිපකා පතිස්සත හැබැයි සිහිය පිහිටුවා ගන්න ඕනේ සති සම්පජාන්නේ සම්පජාන්නේ තියෙන්න ඕන. නිපකා කියන්නේ එතන අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රඥාව ඇති කරගන්න එහෙම කරනකොට මම හොඳට පරිවර්තන කෙලේ නෑ ඒක මේකට එන්න ඕන ඊළඟට. එහෙම වුණාම පංච ඥානානි පච්චත්තං ඒව උපජ්ජති. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් අපි මෙතන 10 දෙනෙක්කින් 10 දෙනෙක් හරි තුන් දෙනෙක් හරි ඕන ගාණක් ඉන්නවයි කියලා අපි ඒ 10 12 දෙනා වෙන වෙනමයි මේක දකින්නේ. ඒක තමයි පච්චත්තං ඒව පංච ඥානානි උපජ්ජන්ති. ඒතකොට තමන්ටම තේරුම් ගන්නට අත්දකින්ට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙනවා ඥාන පහක්. මේන් ඒක පහළ වෙනවා කියනවා. අපි කතා කරන දේවල් මේ. නමුත් අපි අර ගොනු කරන්න දන්නේ නැහැ. ඒ නිසා මේ අපි එක්ක ගොනු කරන්න ඉගෙන ගන්න තමයි මේක හදාන්නේ. අයං සමාධි මේ වචන පාවිච්චි කරන්නේ හොඳද? මවිසින් ඇති කෙරේ ගනු ලබන මේ සමාධි తত্ত্বය හැබැයි ගන්න දඟලන්න උත්සාහ ගන්න බැරි වුණා කියලා ડિප්‍රෙෂන් ඇති කරගන්න පසුබහින්න නෙවෙයි මේ කතා කරන්නේ. අපි හපන්නු වෙන්න ඕන ඩිංගක් හරි ඒ පැත්තට ඉවල්ලන්ට තොල ගන්නට දිව ගන්නට ඔස බලන්න. හපන්නු වෙන්න ඕන. අයං සමාධි පච්චුප්පන්න සුකෝ මේ සමාධි తত্ত্বය දැන් මේ සමාධි කියනකොට දැන් ආර්යශ්‍රේක මාර්ගයේ සම්මා සමාධි කියලා ඒක විග්‍රහ කරන්න හදන්න එපා. තමන්ට දැනෙන සමාධි తত্ত্বය පච්චුප්පන්න සුඛෝ මේ වෙලාවේ සුවදායක තත්ත්වයේ තියෙන දෙයක් මට සුවේ ලබා දෙන දෙයක් ආයතින්ච සුඛ විපාකෝ දැනටන්නේ පස්සෙත් මේක සුඛ විපාක ලබා දෙන දෙයක් කියලා පච්චත්තං ඒව ඥානං උප්පජ්ජති තමන්ටම ඥානයක් පහළ වෙනවා. දැන් ඥානයක් පහළ වෙනවා කියනකොට මේකේ විශාල සර්ටිෆිකේට් එකක් හම්බ වෙනකන් නෙවෙයි. තමන්ට අත්දකින්න පුළුවන් වෙනවා මේ සමාධිමේ తත්වයේ දැනුත් සුවයයි ඒක පසුවත් සුවයමයි ලැබෙන්නේ. කියන්නේ ප්‍රතිඵල සුවදායකමයි. විග්‍රහ කරන්න එපා ඔළුවෙන්. ඔළුවෙන් විග්‍රහ කරන්න සමාවෙන්න එපා කියලා කියනවා නොකර ඉමු. දෙවෙනියට මේ මේ බුදුහාමුදුරු කියන දේ මම මේ ලියුම් කාර්යය ලියුම් ගෙනත් දෙනවා වගේ කරන්න. අයං සමාධි අරියෝ නිරාමිසු මේ සමාධිය මේ සිතේ නිෂ්කලංක తত্ত্বය උතුම් අරියෝ මේ එක එක්කෙනා හැමතිස්සෙම කාව ගන්න පුළුවන් જાති නෙවෙයි. මාර්ගයක් එක්කවහම ඒ මාර්ගයට අනුකූල වෙන ලැබෙන දෙයක් අරියයි, නිර්ාමිසයි. ඒක ලෞකික බලාපොරොත්තුත් එක්ක නැත්තම් Tamange මම ලොකු කරගන්න තියෙන හැඟීම් කල්පනාවල් ආසාවල් එක්ක සම්බන්ධ දෙයක් නෙවෙයි මම නිරාමස කියන වචනෙට ඒ පුංචි පරිවර්තනය දුන්නා අයං සමාධි අරියෝ නිරාමිෂෝ තී පච්චත්තංගේ ඥානං උප්පජ්ජ එක එක්කෙනාට නැටු තමන්ගෙම ඇතුලෙන් ඥානයක් පහළ වෙනවා ඒ කියන්නේ තමන්ටම අත්දකින්න පුළුවන් පුංචි දෙයක් නෙමෙයි එතකොට අයං සමාධි අකාපුරුෂ සේවිතෝති මේක පුංචි හොල්මන් මිනිස්සුන්ට කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මිනිස්සු වුණාට ධර්ම මාර්ගයට නාවොත් සීලේ ඉන්ද්‍රිය සංවරය හා ආධ්‍යාත්මික මාර්ගයට අනුකූලව නොගියොත් ලබන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. නැත්නම් එක එක්කෙනාට ගන්න පුළුවන් හිතන හිතන ක්‍රමයට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මාර්ගයට අනුකූලව ඇවිල්ලාමයි සීලය ඉන්ද්‍රිය සංවරය සමාධිමය තත්වයට එන්නේ ඒ ඇවිල්ලාමයි ලබන්න පුළුවන් වෙන්නේ කියලා Tamanට තේරෙන මොකද Taman ආවේ විදියටයි. අකාපුරුසතේ සේතෝ කියන්නේ මේ පුංචි ඒ කියන්නේ අසත්පුරුෂ කියලා අපි කිව්වොත් එහෙම ධර්මානුකූල වචනයක්. ඒ වගේම මේ දුස්සීල භාවයේ ඉඳලා ඉන්ද්‍රිය සංවරය ගැන හෝඩුවාවක්වත් නොතිබී අමුමමු ලෞකික පුතුජන පැත්තෙන් ඉඳලා ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා පච්චත්තංගේ ඥානං උප්පජ්ජිත වෙන වෙනම Taman තුලට ඒ අවබෝධය පහළ වෙනවා අවබෝධය එනවා මොකද මට මේ විශ්වාසය මං ආවේ කොහොමද කියන එක ඊළඟට අයං සමාධි මේ සමාධිය සන්තෝ සාන්තයි ඒ කියන්නේ ඒක බොහොම සුවදායක දෙයක්. කලබල තත්වයක් නෙවෙයි මනස. පනීතොයි සැප දෙනවා ප්‍රනීතයි. පටිපස්සද්ද ලද්දෝ සංසුම් භවෙන්ම ලබාගත් දෙයක්. එය හොඳ විශේෂණ පද. ඒකෝදි භාවාදි ගත වෙන හිත සතිමත් එක අරමුණක් ගැන මේ තියාගෙන ඉන්නකොට ලබාගත් දෙයක්. ඔන්න හොඳ ගැඹුරු වචනයක් කියනවා. න සංඛාර නිග්‍රහය වාර්ථගත. ඊතාමතා ඒකට යොදාගත් දෙයක්ුත් නෙවෙයි. නැත්තම් මම ඒක බලෙන් පොරබදල සමාධියේ හිත තියාගන්නවත් නෙවෙයි හොඳ වචන. ද සසංකාර නිග්‍රහය වාර්ථගත මොනවද අපි කියන්නේ පංච නීවරණ කියලා කිව්වේ ඒ නීවරණ බලෙන් එහා මෙහා අයින් කරලා මෙන්න මේකත් තව එක අයින් කරන මේකත් ඒවා නීවරණත් එක්ක පුරපද බදා ඒව එළවලා ඒව දුරින් අතුගාලා දාලා මේක තියාගන්න හදන දේ නෙවෙයි ඒ කියන්නේ බලෙන් වදෙන් pore ලබා ගන්න දෙයක් නෙවෙයි මාර්ගයට අනුගත වෙගියාම ලැබෙන දෙයක් කියලා පච්චත්තං ඊව ඥානං උප්පජ්ජති තමන් තුළම අවබෝධ ඥානයක් පහළ වෙනවා. ඒ අවබෝධ ඥානෙ පහළ කියන්නේ තම අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ කමතක කරන් අපිටම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට සතෝකෝපනහං ඉමං සමාපච්ඡාමි සතිමත්වමයි මේ සමාධිමය තත්වයට මනෝ කියන එක ඇතුළත් වෙන්නේ මනෝ කියන එක නම් එහෙමනම් සතෝ වුට්ඨාමි සිහියෙන්මයි ඒ කියන්නේ සමාධිමේ தત્ත්වයේ ආපු වෙනකොට සිහියෙන්මයි ඒකින් ආපු යවෙන්නේ. ඒ කියන්නේ කල්පනා කරන්න පටන් ගන්න ආපහු. ඒ தત્ත්වේ නෙවෙයි මේ தત્ත්වේ කියලා. හුදකලාත්වයේ ඉඳලා පරිසරයට ආවා වගේ. දොර ඇරලා එළියට ගියා වගේ. Taman හැබැයි ඒකට අර අර ඥාන ටික ඥාන ටිකක් නෙමෙයි ගුණ කරන්න එපා 1 2 3 කියලා ඉලක්කම් දාලා. ඒ අවබෝධී තියෙන මේ ප්‍රතිපදාවට ආපුවාම ඒ නිදහස් බවට යන්න පුළුවන් කියලා දන්නවා. පොරබදමින් නෙමෙයි යන්නේ. පංච නීවරණත් එක්ක පුරබදලා ඒ කඩුව අරන් කපල කොටල යනවා තත්ත්වේ නෙවෙයි එතකොට සතෝ කෝපනාහං ඉමං සමාපජ්ජාමි සතෝ උත්තහා ඒකට ඇතුළු වෙන්නේ සතිමත්ව ඒ ඊට පස්සේ ඒ සමාධිමේ தત્ත්වය දන්නවා කොහොමද කියලා ඒක සුවේ දන්නවා ඒක දැන් දනුස්සයයි පස්සෙස්සයයි කියලා දන්නවා සත් සතියෙන් මේකට එන්න පුළුවන් කියන එකක් දන්නවා ඒ වුණාට දැන් කාලය අවසන් ඉන්සාපු ඇඟනාවන්නට ඕන සිදි හොදන්නට ඕන කෑම උයන්නට ඕන වගේ જાති තියා අතු ගාන්න ඕන වැඩ කරන්නට යන්න ඕන කියලා හිතුණා ඒවට අපු වෙන්නත් පුළුවන් හැබැයි අරක අමතක වෙන්නේ නැහැ ඒකේ පංච බුදුහාම කියන්නේ පංච ඥානානි පච්චත්තං යේ උපපච්චා ඒ සමාධිය වඩනකොට ඒ ඥාන පහක් ඥාන පහ කියලා කියන 아무තු ඥාන පහනේ ඒ තමන්ට ඒ අවබෝධෙට කියනවා. ඒ අවබෝධෙට කියනවා. ඒක මතකයේ තියෙනවා අපි දැන් අද ධ්‍යාන කතා කරන්න යන නිසා මේ කියන්නේ. මේ සුභසූත්‍රයේ ටිකට අනුකූලව. ඊළඟට ඒ සමාධි සූත්‍රයේ ඊළඟ සූත්‍රයේ අන්තිම කොටසේ තියෙන මෙන්න මේ ඩිංග. ඒ සමාධිමේ தത്വයට යන එකන ඒ සූත්‍රේ නෙමෙයි තියන්නේ. පච්චවෙක්කනා නිමිත්තං සුග්ගහිතං හෝති සුමනසිකත. තමන් විසින් යලි යලි ප්‍රතිවේක්ෂා කළ යුතු අපි අපි කියන්නේ මූල කර්මස්ථානය කියලා. ඒ පච්චවෙක්කනා නිමිත්තං සුග්ගහිතං හොත් හොඳට ඉගෙන ගන්න මොකෙන්ද මට සමාහිත තත්ත්වයට යන්න පුළුවන් ආනාපාන සතියෙන්ද අට්ටික සංඥාවෙන්ද බුද්ධානුස්සතියෙන්ද කොතනින්ද මං අනිකේත සාරී වෙන්න හදාන්නේ නැත්තම් මගේ නේ බුඩ් එකෙන් අයින් වෙලා මගේ ගේ ඇතුළට එන්න හදාන්නේ නේ බුඩ් එකේ ඇවිදවිදී නැතුව ගේ ඇතුළට එන්න හදන තත් කොහොමද ඒක එන්නේ කියලා පාර දැනගන්න මගේ ගෙදෙට්ට එන පාර මට මතකේ තියෙන්න ඕන. ඒක මගේ සලකුව. ඒක තමයි පච්ච වෙක්ඛනා නිමිත්තන් කියන්නේ. මගේ ගෙදරට එන්න පාර මං හොයා ගන්නවා. දැන් තාම අතරමං එලා ඉන්නේ. මේ බූඩ් එකේ නේ කැලේක ඉන්නේ. පච්චවේක්කනා නිමිත්තං සුග්ගහිතං හෝති සුමනසිකතං ඒක මනසට හොඳට හුරු පුරුදු කරලා තියෙනවා සූපධාරිතං හොඳට දරාගෙන ඉන්නවා සුප්පටි විද්ධම් පඤ්ඤාය. තමන්ගේ අවබෝධයෙන් හොඳට තේරුම් බේරුම් කරගෙන තියෙනවා. තින්දි බුදුහාමුදුර උදාහරණයක් කියනවා සෙය්‍යතාපි භික්කවේ අඤ්ඤෝව අඤ්ඤම් පච්චවේ කිය. වෙන කෙනෙක් තව කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ කල්පනා කරනවා. ඒත් සමාධි නිමිත්ත ඒ විදිහට තේරුම් ගන්නවා. අපි දන්නවනේ අපි වෙන කෙනෙකු දිහා බලන් ඉන්නේ නැති. අපි අපි පුංචි දරුවෙක් දිහා බලන් ඉන්න නැත්නම් පූසෙක් දිහා බලනකොට මම මම බලන් ඉන්න මේ මම බලන් ඉන්නවා වගේ මේ මෙතේ ඉන්න එක්කෙනෙක් සබ්ජෙක්ට් කෙනෙක් තියෙන ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. කර්තෘ කෙනෙක් තියෙන කර්මයක් තියෙනවා. ඒ වගේ පච්චවෙක්කනා නිමිත්ත මේකයි කියලා අන්තේරුංගා පොතෙන් නෙවෙයි ධර්ම සාකච්ඡාවෙන් නෙවෙයි මේක බුදුහාඳුරු ගැන හිතනකොට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගැන හිතනකොට මට මේක ඉනවා කියලා. අට්ටික සංඥාව තේරුම් ගන්නකොට මට මේක ඉන්නේ. ආස්වාස ප්‍රස්වාසයේදී මේක ඉන්නේ. එන ඕනම දෙයක්. එන ඕනම විදිහක්. ඒ පාරේ මග්ගසාල කුණ්ටික තේරුම් ගන්න. ඒකයි පච්චවෙක්කනා නිමිත්තං සුග්ගහිතං හෝති සුමනසිකතං සූපධාරිතං සුප්පති විද්ධං පඤ්ඤාය. ඒ pāli වචනේ මම කලින් තේරුම් කරලා දුන්නා. මේක හොඳට ඉගෙන ගන්න තියෙනවා ප්‍රත්‍යක්ෂනා නිමිත්ත ඔකට අපි මේ මේ ධර්ම සාකච්ඡාන මතුවෙච්ච දෙයක් තමයි සති නිමිත්ත කියලා කියන්නේ. ඊට අනුරූපයි. හිතුවා නිසින්නම් පච්චවික්කි වෙන කෙනෙක් දිහා බලනවා වගේ හිතගෙන හිටපු කෙනෙක් ඉඳගෙන ඉන්න කෙනෙක් දිහා බලන් ඉන්නවා ඒ කියන්නේ හොඳට පේනවා නිසින්නවා නිපන්නම් පච්චවික්කි ඉඳගෙන ඉන්න කෙනෙක්ට හොඳට පේනවා කවුරු හරි නිදාගෙන එයා දිහා බලන් ඉන්නවා වගේ Tamanගේ අර සති නිමිත්ත ප්‍රත්‍යවේක්ෂණා නිමිත්ත නැත්නම් භාවනා නිමිත්ත මූල කර්මස්ථානයේ එක්ක වැඩිපුර යාළු වෙනවා. ඒක ඒක දැනගෙන ඉතියි. එහෙම වුණාම සක්කි පබ්බතං සති පාපුනාති සති සති ආයතන. තමන්ගේ හිතට අවබෝධ ඇති කර ගන්න ඕන තත්ත්වයන් තියෙනවා නම් ඒක ඉක්මනින් ලබා ගන්න පුළුවන්. ඒ වටපිටාවක් ජීව විතරයි අවුල් කරන්න හැදුවාමනේ අවුල් කරත් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. අපි එතකොට දැන් සුභ සූත්‍රයට අනුව ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 80කටත් වැඩි වයසේ උන්වහන්සේ බොහෝම හිමින් සීරේ දුබල හඬකුත් තියෙනවා ඇති ඒ වෙනකොට. ඉතින් උන්වහන්සේ අර තරුණයාට කියලා දෙනවා මේක කියලා. බුදුහාරු නිරන්තරයෙන් වර්ණනා කළා මේ ධානටි කියලා. ඒ ධ්‍යාන ගැන අපි දැන් ගෙනගෙන ගෙනගෙන නිසා මෙතෙන්දි කියනවා අර විවේකජ පීති සුඛ කියන එක ඒ කාම ඡන්ද නැත්නම් අභිජ්ජා මෙතෙන්දී අභිජ්ජා ව්‍යාපාද තේන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා අපිව දන්නවනේ ඒවා අයින් වෙලා ගියාම හිතට එන සුවදායක තත්ත්වය විවේකජ පීති සුඛයෙන් එතෙන්දී තින අபிසන්දේති පරිසන්දේති කියලා මුළු ශරීරයම ඒසුවේම් පතුරවනවා කියලා. යන්තම් මතක් කරගන්නේ මේක හොඳට මතක තියන්න ඕනේ මේ වචන ටික. විවේකජ පීති සුඛයෙන් අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිපත්. එයා පතුරවා ගන්න මුළු ශරීරේටම ඒ සුවයෙන් යනවා. මුළු සුවයෙන් මුළු නාම රූපේ ඔක්කොමත් එක්ක මිශ්‍රල තියෙනවා. දෙවෙනි එකේදී සමාජිත පීති සුඛය. සමාධියෙන් හටගත්ත පීතියෙන් හා සැපයෙන් මුළු ශරීරයේම නාවනවා. අපි වචන පාච්චි නා ශරීරයේම නාවනවා පොගවනවා. ඉච්ච නොගෑවිච්ච තනන්නේ පීති සුඛ දෙක. අපි අමාරුනම් ආය සාකච්ඡා කරමු. ඊළඟට නිප්පීති සුඛ ඒවා දන්නවා දැන් අපි. අපි දන්නවා අවුරුදු 10ක්ම මේ ගැන කතා කරලා කතා කරලා දන්නවා. නිප්පීත පීති සහිත සුඛයෙන් මුළු ශරීරයම පතුරවන. වචන හතරක් කියනදි අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිප්පරති. කෙනාවනවා ඒක සම්පූර්ණයෙන් ශරීරයේ නාවන්න පුළුවන් මම තේරුම් ගන්නට ශරීරයේ සුවයෙන් පුරවනවා මුළු ශරීරයටම පතුරවා හරිනවා. එයා කරනවා ඒක. නාසකින්ච සබ්භාවතෝ කායස නිප්පීති කියන සුකේන අපුට් අපුටං හෝ ශරීරේ කොතනකවත් ඒ කියන්නේ නාම රූප මුළු පැවැත්මට මේක තේරෙනවා එතකොට නොගෑවිච්ච තැනක් නැහැ කියන ඔන්න හතරවෙනි එකේදී වෙනසක් තියෙනවා ඒකයි මේ කියන්න ඕනුනේ අර මේ වචන හතර නිතර කියලා මම හොඳයි දැනගන්න අමාරු කියලා හක දාන්න එපා මම ඇහෙන කාරි හොඳයි ඒ සෝමනස්ස දෝමනස්ස දෙකම අතුරුදහන් වෙලා ගියාම අදුක්ක මසුක උපේක්ඛා සතිපාරිශුද්ධ එක්කත් එක්ක මිශ්‍ර වෙලා හතරවෙනි ධ්‍යාන එනවා එතකොට. සුඛ දුක්ඛ දෙකම නැහැ එතකොට. ඒ කියන්නේ සුඛයි කියලා හිතන්නේ නැහැ දුක්ඛයි කියලා හිතෙන්නේ නැහැ යාටි. ඔන්න හතරවෙනි ධ්‍යානයේදී අර අර අර කරන වාක්‍ය මොනවාද ක්‍රියාපද හතර නැහැ. අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිපරති කීවි pāli වත් ඕන්න ඒ verbs ටික ඕන්නේ කියන්නේ පතුරුවනවා මුළු ශරීරෙම නාවනවා හැමතැනම මේක යවනවා නොගෑවිච්ච තනක් නැති කරගන්නවා කියලා ඒ විදිහට හිතාගමු හතරවෙනි ධානයේදී සෝ ඉමමේ කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිත්වා නිසින්නෝ හෝති කියලා කියන්නේ මේ මං කියන්නම් මොකක්ද තේරුම කියලා ඒ ඇත්ත මෙමෙව කාය මේ ශරීරය උන් නාම කය රූප කියලා දෙකම ගන්න බෙදන්න හදන්න එපා ඔළුවේ සාරක නතර වෙන්න ඕන පරිසුද්ධේන චේතසා පිවිතුරු සිතින් පරියෝදාතේ පිවිසුරුදු සම්පූර්ණයෙන් නොකිලිටු සිතින් මේ ශරීරයේ පරිත්වා නිසින්නෝ හෝති එයා ඉන්නවා මේකේ පතුරුවලා කරනවා නෙවෙයි දැන් දෙකට දෙක නාසකින්ච සබ්භාවතෝ කායස්සේ පරිසුද්ධේන චේතන පරියෝදාතන අපුටං හොත ශරීරයේ කොතනකවත් මේ පවිත්‍ර සිත පරියෝදාත සිතින් ස්පර්ශ නොකරපු තැනක් නැහැ කියලා එතෙන්දී අර කරන වැඩේ නතරලා දැන් මේක කෙරෙන වැඩක් බවට පත් වෙනවා. හතරවෙනි ධ්‍යානෙ. එක හොඳ දෙයක් ඉගෙන ගන්නට මේ වචන ඔස්සේ ගැඹුරට මේක ඔක්කොටම ඕනෙත් නෑ හැබැයි. මේ ඔය කියපු හැම එකක්ම ගැන තේරුම් බේරුම් ව්‍යාකරණ විභජන නැතුව සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්, නිර්ආනුසසිය ලබන්න පුළුවන්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලට ආයිබුවන් කියන්න පුළුවන් කියන එකත් මතකේ තියෙනවා. මේ ධර්ම සාකච්ඡාවේදී දැන්ම ගන්න ඕන මේක කියන්නේ. අයං කෝසෝ මානව අරියෝ සමාධික්ඛන්‍දෝ මහත්මයාණන් තරුණයාට කියන තරුණය මෙන්න මේ සමාධි ස්කන්ධය ආරි සමාධි ස්කන්ධය පිළිබඳවයි ඒ තථාගතයන් වහන්සේ නිරන්තරයෙන් අගේ කරලා කතා කරන්නේ. මේ සමාධි ස්කන්ධය ගැනයි තථාගතයන් වහන්සේ මිනිසුන්ට කියලා දුන්නේ මිනිසුන්ට ඒක යදෙව්වේ ජනතාවේ ඒක පිහිටෙව්වේ. අත්තිචේවෙත් උත්තරින් කරණියන් ඒ වුණාට කරන්ත තියෙන වැඩ තවක් තියෙනවා. සුබමානවට ආනන්ද හාමුදුරුවෝ කියනවා. වයසක හාමුදුරුවෝ අවුරුදු 80ට වැඩි. එතකොට සුබමානව කියනවා අච්චරියම් බෝ ආනන්ද අද්භූතං බෝ ආනන්ද. හරිම අගේ හරිම පුදුමයි හිතා ගන්නවත් බෑ ආනන්ද හඳුරන්නේ. මේ සමාධි ස්කන්ධයේ අයං සමාධික්ඛන් අයෝ සමාධික්ඛන්தோ පරිපූර්ණ මේක පරිපූර්ණ වූ සමාධි ස්කන්ධයක් කියලා මට තේරෙනවා. නෝ අපරිපූර්ණ. අඩුවක් එකේ පේන්නේ. ඒ වුණාට ඒවම් පරිපුන්නං චාහං ආනන්ද සමාධික්ඛන්දං ආනන්ද හාමුදුරනේ මේ සමාධිස්කන්ධය පිළිබඳ ගෞතමයන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් පිටායට නම් මේක තේරුමක්වත් නැහැ කියලා. මම ඒ සරල කරලා කියන්න. ඒ වුණාට එහෙම අවබෝධ කරගන්න ඇත්තින්නවනේ ඒත් උතනින් අතනා මේ හරි මේ තම අවසානය කියලා. අත්ථච පන ආනන්දෝයේ මහ වුණාට ආනන්දව කියනවා අත්ථචේ වෙත් උත්තරින් කරණියම් ඊනොට තවත් කරන්ට වැඩ කොටසක් තියෙනවා කියලා ආනන්දහඳු කියනවා. ඒ සුබමානව කියනවා. ඊට පස්සේ ආනන්දහඳු පඤ්ඤාඛණ්ඩ විස්තර කරනවා. අපි සාකච්ඡා කරමු මාත් කැමති ධර්ම කාරණා අහන්නට මේ නොතේරුණා කියලා විවිධ කරුණු වැඩි වුණාද දන්නේ නැහැ නමුත් අපිට ගොනු කරගන්න බැරි වෙන එකක් නෑ හිංසිරේ කතා කළ අනිත් කල්යාණ මිත්‍රයන් මිතුරියන්ට හුම්කන් දුන්නා ඒ නිසා ඒ පිළිබඳව තවත් කතා කරන්න අවසාන පිළිතුර බලාපොරොත්තු වෙන්න එපා මේ කතා කරන්නාගේ සම්මා සම්බුදු සරණයි ඒ මහා නියු තථාගතයන් වහන්සේටත් ඒ වගේ උර්දානන්ද හඳුරන් වහන්සේටත් নমස්කාර වේවා සාදු සාදු සාදු සතිවානි හොඳයි අපි කතා කරච්චාවට එළඹෙමු අනේ මේ දවස්වල දෙන්න මම කිව්වත් හොඳයි සතිවාන කතා වගේ අපි සාකච්ඡා කරමින් ඉතින් පුළුවන් තව තවත් ඒවා ගන්න අද සාකච්ඡා යොමු කරපු කාරණා පාන්නේ ආර්ය සමාධි ස්කන්ධය කියන්නේ කොහොමද කියලා කතාවන්නේ කොහොමද කියලා මම ඉතින් අහන්න කලින් සුඛයේ දේවල් පිළිතුරු ගන්න සේවාදන කොහොමද කියන්නේ තෙරුවන් සරණයි ආර්ය සමාධිය කියන එක මට තේරුණ නම් මෙන්න මේ විදිහට දැන් සමාධිය කියන එක ඉස්සෙල්ලා අපි දන්නවා සීල ඉන්දිය සංවරයත් වෙන පස්සේ තමයි සමාධිය ඇති වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම ආනාපාන සති භාවනාවේදී සීලය කියන්නේ සීලවත් වෙනවා ආස්වාස ප්‍රාස්වාසයට ඊට පස්සේ ඉන්දියා සංවරය කියලා කියන්නේ මට තේරෙන විදිහට ඒකේ පවතිනවා ආස්වාස පාස්වාස පවතිනවා වෙන තැන්වලට දුවලපනින් නැතුව ඊට පස්සේ තමයි මෙතන සමාධිය ඇති වෙන්නේ මේ සමාධියේ ද ආර්ය සමාධිය කියන කේදී තියෙන මේ සමාධිය එහෙම තිබුණට ඊට පස්සේ මට මට ඇහිච්ච විදිහට නම් මේ සමාධිය ඊට පස්සේ දිනු වෙලා මේක මේ අරමුණකින් ලබාගත් දෙයක් නෙවෙයි නැත්තම් මේක ඇති වෙච්ච දෙයක් මේක මේ කවුරුත් ඇති කරපු දෙයක් නෙවෙයි මම හිතලා මතලා ගත්ත දෙයක් නෙවෙයි මේක නිවර්ණයින් ක්‍රීමෙන් ගත්ත දෙයක් නෙවෙයි මේක ඇති වෙන දෙයක් හරියට අර එක සැරයක් මට මතකයි අපේ චිත්‍ර මහත්මිය කිව්වා සක්මන් භාවනාවේදී කෙනෙකුට තේරුණායි කියලා ඒ එයා නෙවෙයි සක්මන් කරන්න වෙන කෙනෙක් සක්මන් කරනවා වගේ. එතෙන්දී මට තේරුනේ ඒ tamun ඔබ අයින් වෙනවා. tamun අයින් වෙලා ඒ සිත අරමුණේ තියෙනවා අරමුණක් කියලා දෙකුත් නෑ එක පැත්තක ඉඳන් බලා ගන්න තෑ වෙන කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ ගතියක් තමයි ඒතර සිතේ ඇති වෙන්නේ මේ ගතිය තමයි මේ ආර්ය සමාධිය කියන්නේ ඒකට මේ වෙන දෙයක් නිසා ලැබිච්ච දෙයක් නෙවෙයි නිවැරදිව ලැබිච්ච සමාධිය කියන්නේ ඒ කරුණ අනුව ලැබිච්ච දෙයක් නිසා ලබාගත් දෙයක් නොවන එක ඒකයි මට තේරුනේ මේ ආර්ය සමාධිය කියන එක තේරුම් ගන්නයි. තේරුම් ගන්න තේරුවාම අපි මේ ප්‍රශ්නේ ටික වෙලාවක් නුවා හොඳයි මම වෙනස් කරන්න සූදානම් වෙනවා චන්දන මාත්මයා මේ උතුවාටේ වෙනන් ඒ ප්‍රශ්නේ මොකද මේ දිනවල අපි ගන්නවා බොහෝ තැන්වල අදීත මේ හයිලයිට් කරලා කතා කරනවා මේ ආර්ය සමාධිය කියන්නේ මොකද්ද කියලා එහෙම කියන්න හදනවා මොකක් හාමුදුරුවෝ සාන්දර්කය මොකද විශේෂිත මාතේ ඉඳලා තියෙනවා ඒ සාධනෙන් මේ සූත්‍ර දේශනාය පැහැදිලිව ආර්ය සමාධිය කියන්නේ මොකද්ද කියලා කතා කළා නේද ඒ නිසා චන්දන මාත්මයා ඒ පිළිබඳව උතුවා හිතන දෙයක් කියන්නේ පෙරවන් සර්ණයි සියලු දෙනාටම මමත් ඇත්තටම දලුවත් මහත්තයා කතා කරන්න කලින්ම මම මේ ප්‍රශ්නේ අහන්න හිතන් ඉති ආර්ය සමාධියට හැරෙනකොට විනාප සමාධි තියෙනවද? එතකොට දැන් මේක මේ ආර්ය සමාධිය කියන්නේ මේ බෞද්ධයන් වන අපට විතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයටම අනුව යන්නේ එකක් වාගේ ප්‍රශ්න කීපයක් මට මතුණා. ඉතින් මට තේරෙන විදිහට සත්‍යජීතුමා දැන් පැහැදිලි කරපු විදිහට අපි සමාධිය වඩාගෙන අපි භාවනාවේ ඉන්නකොට ඉබේම සමාධියක් ඇති වෙනවා ඒක තමයි මට හිතෙන්නේ ආර්ය සමාධිය කියලා මම වැරදි නම් නිවැරදි නම් තිරුවන් සරණයි. තිරුවන් සරණයි. හොඳයි මම දැන් අපි ඔක සියලුම කාරණා ඉවරගත්තන් පස්සේ අපි අදහසක් ඒ එනවා පේනවා දැන් දැන් ඔක විශ්ලේෂණය. දැයි අපි තවත් කල්‍යාණ මිත්‍ර විදියමු. සීමති මාර්ගයේ ඔක්කොම තෙරුවන් සරණයි සතිතුමාගෙන් අවසරයි. එතටම මමත් අවබෝධ කරගත්තේ ඒ කියන මාත්‍ය සඳහන් කරපු කොටස වගේ තමයි. ඒ කියන්නේ සීලයක පිහිටලා යම් කිසි කර්මස්ථාන අරමුණක් බුදු ගුණ හෝ ආනාපාන සතිය අසුබේ හෝ යම් කිසි අරමුණක් අරමුණු කරගෙන එක්තැන් වෙලා ඉන්නකොට ඒ බොහෝ වේලාවක් ඒ අරමුණේ හිත පවත්වා ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. එතකොට ඒ දැන් අරමුණේ ඉන්නකොට තමන් බලෙන් කාමච්ඡන්දය පහ කරනවා ඒ ආකාරයට නීවරණ පහ කරන්න බලෙන් වීමක් නෙමෙයි සමාධි වීමේදී වෙන්නේ. ඒ අරමුණේ බොහෝ වේලාවක් ඉන්නකොට හිත තැන්පත් වෙලා පිටට බාහිර අරමුණු වලින් එන දරත ගති දුරු වෙලා ඇති වෙන්නේ නැතුව අර සමාධි නිමිත්තේ හිත තියාගෙන ඉන්නකොට හිත එක තැනක බොහෝ වේලාවක් තියාගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒ විදිහට ඉන්නකොට එළියේ ඉඳලා කෙනෙක් බලනවා වගේ ඒ කියන්නේ භාවනා කරන්නෙක් නැහැ කියන අදහසින් වගේ හැඟීමක් ඇති වෙනවා කියන එක තමයි තේරුනේ. ඒ විදිහට ඉන්නකොට ඇතිවෙන සුඛය මුළු ශරීරය පුරාම ගමන් කරනවා. සුඛය නැති තැනක් නැහැ කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ ටික තමයි අවබෝධ කරේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. නෑ ඒ ප්‍රයත්න කිරීම මම එක කලින් කරට කියවිච්ච දේවල් එක්ක විශේෂයෙන්ම අපේ චන්දන මහත්මයා ප්‍රශ්නේ කයි ඉස්සර ගත්තොත් එහෙම මම දිලු පස්සට වෙනවා ඇත්තටම ආර්ය සමාධියට හැර වෙනස් සමාධියක් තියෙනවා දැන් මෙතනදී ආර්ය සමාධිය කියන්නේ කියලා කරනවා මොකද්ද මේ ආර්ය සමාධිය කියලා කියන්නේ අතේරුවන් සරණයි අවසරයි සත්‍යජිතුමනි හැමද හැම කල්යන් මිත්‍රයන්ට තෙරුවන් සරණයි. එහෙම වෙන සමාධි කියනවද කියලා නම් ඇත්තටම එහෙම දන්නවත් නම් වශයෙන් නම් මිත්‍රා සමාධි කියලා කතා කරන සමහර වෙලාවල් වලට. එහෙමයි සත්‍යජීතමනියෝ. ඒවා මේ සමහරට එහෙම ඇති. මම හිතන්නේ මමත් තේරුම් ගන්න තින්න ඔය අනිත් කල්යාණ මිත්‍රයෝ ඒ දහස් කරපු විදිහටම තමයි දලුවත් මහත්මයා එකක් ඒකේ අර මම හිතන්නේ develop මේ මේ කියන්නේ මේ එක මේ කොහොමද ඒක විස්තර කරන එක තමයි අමාරු හරියට. නමුත් මේ මෙහෙම එකක් තියෙනවා දැන් අර සමාධි සුඛය කියන එක දැන් අපි සාකච්ඡා කරා සත්‍යීත්මත් ඉස්සර කරා දැන් අපි සාමාන්‍යයෙන් කාම ලෝකේ සුඛ ගැන කතා කරනකොට දැන් රස එහෙම නැත්නම් ස්පර්ශය හරි එහෙම නැත්නම් ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට එළියට නැඹුරු වෙච්ච ගතියක් තියෙන්නේ මම දන්නේ මේක නිකන් මේ දැනන විදිහට කිව්වේ ගොඩක් වෙලාවට හොයන් යන ගතිය එහෙම නැත්නම් එළියට නැඹුරු වෙච්ච ගතිය නැත්නම් එතනට යැවෙන ගතිය ඇදෙන ගතිය එහෙම එකක් තියෙන්නේ අර සමාධි ආර්ය සමාධිය කිව්වහම එතනදී අර නීවරණ වලින් ඈත් වෙලා එතකොට ඒක රිසීවිං ලැබෙන සුවයක් වගේ තමයි ඒක ඉන්වර්ට් ඉතුරුට එන වගේ එහෙම තත්ත්වයක් තමයි කියලා එහෙම හිතෙන්නේ. ඒ වගේම තමයි අර සත්‍යජිතමස් සඳහන් කළ එක අහන්න ඕන නම් මේ දැන් ඔතුමා සඳහන් කරා දැන් අර සමාධියෙන් කින් සමවැදිලා පිටමු යම් කාලයක් ඉඳලා ඒකින් අයින් වුණාට පස්සේ අවබෝධය තියෙනවා ඒ වගේම දැන් අර නීවරණ පහවෙච්ච නීවරණත් එහෙම නීවරණත් එහෙම පහවෙච්ච ආකාරයෙන් සමාධියෙන් අයින් වුණත් නීවරණ උනත් අයින් වෙලා ඉන්න පුළුවන් කාලයක් තියෙනවා කියලා හිතෙනවා. ඒ කියන්නේ කිසි කාල සීමාවක්. ඒ කියන්නේ සමාධියක අපි වාඩි වෙලා හෝ කොයි ආකාරයකින් වශයෙන් සමාධිය නැති වුණත් නීවරණ අයින් වෙච්ච ස්වභාවයකින් ඉන්න පුළුවන් කියලා හිතනවා. ඒකත් තේරුම් ගන්න කැමති තෙරුවන් සරණයි. තෙද්දි මා යන්තම් කතා කරන්නම් සති සම්පජඤ්ඤ දෙක පවතිනවා නිරන්තරයෙන් එතකොට. මොකද යා දන්නවා මේ මාර්ගය ගැන. සතු සිහියෙන්ම සතෝකෝ 50න් ඉමන් සමාපජ්ජාමි සතු උත්තහම් කියලා දන්නවා. සිහිය නිසාමයි ඒ සමාධි තත්වයට ඇතුල් වෙන්නේ. සිහි ගෙම්මයි එකින් පිට වෙන්නේ කියලා දන්නවා. එතෙන්දී අර මිච්ඡා සමාධි කියපු නිසා අර අපි වචනයට ඉගෙන ගත්තේ අද මේ සමාධිය බුදුහමික කොහොමද කරන්න කිව්වේ සමාධිය වඩන්ත සමාධින් බිහික්කවේ භාවේත අප්‍රමාණ ප්‍රමාණවත් නොකර කියන්නේ මෙත්තා කරනාම හිත උපේක්ඛා තියෙන්නත් පුළුවන් එහෙම නැත්නම් එක එක දෙයකට යවෙන්නේ මේ නිපකා පතිසත නිපකා කියන්නේ සති සම්පජන්යෙන් යුතුව නිපක කියලා කියන්නේ තන්න සිනුවන කියලා හෙළබසින් කියන්නේ තැනට සුදුසු ප්‍රඥාව තියෙනවා නිපකේ ඒකයි අවශ්‍ය තැනට යොදන්න පුළුවන් ප්‍රඥාව සහිතව පතිසතා සිහිය සහිතව සිහිය පිහිටවාගෙන සමාධිය වඩන්න කියනවා. ඒ වැඩුවාම තමයි ඔය ඥාන පහ ඥාන පහකින් Tamanටම තේරෙනතොට මේකට ආවේ කොහොමද කියලා. එතින්දී කිව්ව වචනේ තමයි මේ සබාධියේ සාන්තයි ප්‍රණීතයි පටිපස්සද්ද ලත්. පටිපස්සද්දී මේක ලැබුවේ ඒ කියන්නේ නීවරණ අයින් වුණාම අර හොඳ වචනයක් දැන් පාවිච්චි කරා ඒවා අපිට සමහරට ඉන්න අර දරත ගතිය අයින් වුණාම ඒක හොඳ ඒ දරත ගතිය කියන්නේ බර ගතිය හිතේ කෙලෙස් සහිත ගතිය දැවිලි ගතිය අයින් වුණා තමයි කියන්නේ කාය දරතත් නෑ මනෝ චිත්තජ මේ මුකුත් නෑ පටිපස්සද්ද ලද්දු ඒකෝදි භාව අධිගතෝ හිත මේ වචනේ පාචලතන එකලස කියන වචනේ හොඳම නෙවෙයි හිතට පුළුවන් එක අරමුණක රැඳීන්න ඒ හැකියාව දැන් ලබාගෙන තියෙන හිත විසින් ඒනිකා ඒකෝදි භාවාදි ගතෝ ඔන්න ඊළඟට හොඳ වචන අපි කිය අමාරුයි කියලා ඒක හෙළ පොතේ තියෙන්නේ න සසංකාර නිග්ගය වාර්තා පත්තු එහෙම තමයි ඔය බුද්ධ ජයන්ති පොතේ තියෙන්නේ. චත්ත සංගාන පොතේ තියෙන්නේ න සංඛාර නිග්‍රහය වාර්තවා ගතෝ කියලා. ඒක හෙළ පොතේ තියෙන හැටි ගත්තොත් එහෙම නැත්නම් සසංකාර නිග්‍රහය වාර්තපත්තු සමාන විදිහට මෙනවා මම හිතාමතා ඒ தത്വයට යනවා නෙවෙයි හිතලා මෙන්න මේ කාම ඡන්දය උන් අයින් කරන ඔන්න එනවා අයින් කරන ඔන්න ද්වේෂය නැයි අයින් කරනවා කියලා එහෙම නෙවෙයි ඒවා දැන් පහු කරගෙන ඇවිල්ලා මොකද පදනමේ තියෙන සීලය අභ්‍යාස අනවජ්‍ය සුඛේ තියෙනවා පහුගිය සතිවල අපි කතා කළා ඒවා ගැන අපිට ඒවා ගැන මතක් කර දුන්න සමහර අනවජ්‍ය සුඛ තියෙනවා අභ්‍යාසයක සුඛ තියෙනවා ඒකින් පස්සේ පදාම Taman තුලට ඇවිත් ඉන්නේ දැන් එතකොට එතකොට ඒ සති නිමිත් නිමිත්ත පච්චවෙක්කනා නිමිත්ත විතරක් තියාගත්තාම මිත්‍යා සමාධි වලදී හුඟක් කරන්නේ සමහරට කාමචන්දේ යමයක් තියෙන නමුත් බලෙන් හිත එකලස් කරන එක තැනකට එක තැනකට එක තැනකට යොමු කරන කුම්ෆු වැඩ කරන කෙනෙක් නැත්තම් කරාටේ කෙනෙක් නැත්තම් ඒ ඒ වගේ හැකියාවල් කරන ඕනෙක් මෙනේ ජිම්නාස්ටික් කරන කෙනෙක් වගේ ඒ ඒ කට්ටියවත් ඒ ගතිය කරගෙන යන්න පුළුවන්. එතකොට මේක කා කාමෙන් අයින් වෙලා නෙවෙයි ඒ ඒ ඒකාග්‍රතාවය ඇති කරගෙන තියෙන්නේ. ඒක අවධානයේ සුභා ඒක මොලේ ස්වභාවයක් ඒක. මේක ඊට වඩා වෙනස් එතකොට. ද සසංකාර නිග්ගය වාර්ථකතු. හිතාමතා ඒ පැත්තට හිත යොමු කරගෙනමින් ගනිමින් යන්නේ නැහැ. ඒක සිද්ධ වෙමින් පවතිනවා. දැන් අර නීවරණයින් වෙච්ච නිසා. බුදු සරණයි අනිත්‍යත්ව කතා කරන්න. ඊළඟට සතිවානේ මම රොෂාන් මහත්තයාගේ වෙන නම් රොෂාන් මහත්තයාගේ සතිවාන අවුරුද්දක් පැහැදිලි කරා ඒ සමාධිය ගැන. උතුමාට මගේ ප්‍රශ්නේ තමයි කතා කරන්නේ. ඒකෙන් පොඩ්ඩක් උතුමා පැහැදිලි කරන්න දෙලා තේරුම් ගන්න විදිහට විශේෂයෙන්ම මම පොඩ්ඩක් සතුටුමත් අලගින් තව ඔක්කොටට ඉස්සරහ පල්ලයක් ඉස්සතු කරලා ආවොත් එහෙම දැන් අපි සත්පුරුෂයන් වහන්සේ වහන්සේට පෙර පවා සත්පුරුෂයන් වහන්සේ ගිහින් පෙර පවා හිටපු ශාස්ත්‍රවලින් සමාධින් වැඩුවානේ ඒවා ඒ ඒ සමාධියෙන් නැති කරගත්තානේ ඒ ඇයිද සීලේ තිබුණේ නැත්නම් මේ සීලේ සීලත් එක්ක යන ඉඳලා පමණක්මද මේ ආර්ය සමාධිය කියන්නේ ඒ ඇයි සීලේ තිබුණ නැතුව ඒ සමාධියකට ගියේ ඒකට සීලය තිබුණා කියලා කිසු ඒ සමාජයෙන් ලැබෙනවානේ ඒක වඩා හැටියට සමාජයෙන් ලැබෙනවා ඒකට මේ ආර්ය සමාධිය කියන්නේ සීලෙ තිබුණා පමණ යන එකක් නේ නැත්නම් එතෙන්දී අර නිර්වාණය ඒකායන පරමාර්ථය කියන අර්ථයක් එතන තියෙන්න ඕනද කියන කාරණාවත් ඉස්මතු වෙන විදිහට පොඩ්ඩක් ආර්ය සමාධිය කියන එක ගැන කතා කරමු සම්මාර්ථය වගේ පොරොන්දු වෙනවා. දරුවන් සර්ණයි මම ඇත්තටම ඒ ඉස්සර හිටපු ශාස්ත්‍රෝ වහන්සේලා ගැන කියන්න කලින් දැන් බුද්ධ කරා අදකාරා බුද්ධක රාම පුත්ත ආලාර කාලාම බුද්ධක රාම පුත්ත එතකොට ඒ ඒ ඒ ඒගොල්ලන් උනත් දැන් ඒගොල්ලන් සීලයක පිළිතලා සමාධියකට ගිහිල්ලා දැන් ධානත් ලැබලා එහෙම හිටපු කට්ටිය. ඊට පස්සේ දැන් දලුවත් මහත්තයා යොමු කරපු ප්‍රශ්නය ඇවිල්ලා මේ දැන් අන්‍ය ආගමිකයෝ ඒ ඒගොල්ලන් ඇත්තටම දැන් අපි කිව්වට දැන් අපි ගන්න සීල් නැති වුණාට සමහරක් වෙලාවට වෙන විදියක ඒගොල්ලන් ප්‍රතිපත්ති දරනවා. ප්‍රතිපත්ති දරලා යම් කිසි ඔය සිතේ ඒකාග්‍රතාවයනේ සිතේ ඒකාග්‍රතාවය මේ ලැබිච්ච වෙලාවට සෑහෙන මේ හොඳ මනසක් ඉතින් ලැබෙනවා. ඉතින් දැන් එතකොට එතනදී දැන් මම ඇත්තටම සත්‍යදිමා මුලින් කතා කරගෙන යද්දී මට මතක් වෙච්ච දෙයක් ඒ කියන්නේ මේ අර ආනන්ද හාමුදුරුව උනත් ආනන්ද හාමුදුරුව අන්තිමටම සුබ දෙකියුවනේ දැන් මේතන නවතින්න නැතෝ ඉස්සරහට යන්න කියලා. එතකොට අපි දන්නවා හොඳටම ආනන්ද හාමුදුරුවත් ඒ වයසට ගිහිලා බුදුහාමුදුරුව නැතිලා මාස 3ක් යනකනුත් මේ බුදුහාමුදුරුව අභාප්‍රාප්ත ඒ කියන්නේ පිරිනවම් පාලා මාස 3කට පස්සෙත් අර ධම්ම සංගායනාවට එක රැයකට කලින් තමයි මධ්‍යම රාත්‍රියේ ඒ අවස්ථාව ලැබුණා කියලා. නමුත් මේ මාර්ගය දැනගෙන හිටියා. මාර්ගය කියන්නේ කියන්නේ අපේ ආර්ය සමාධි මාර්ගය. එතකොට දැන් අර මේ මෙතන ආපු පාරයි තව යන්න තියෙන පාරයි අපි ඉන්න තැනයි ගත්තොත් දැන් අපිට දැන් මීට කලිනුත් අර කියලා තියෙනවා දැන් මේකත් පලංචියක් විදිහට සලකන්න පුළුවන් ඔය මේ ඒ කියන්නේ එක එක ධාන ලැබෙන එක සමහරු එතනදි හිතා ගන්න පුළුවන් මේ එයා ඒ ඒ தත්ත්වයටපත් වුණා කියලා. ඒ කියන්නේ මොකද එතනදී අර ඒ ඇති වෙනවනේ මම හිතන්නේ මට ඒක හරියටම කියන්න බෑ අර ප්‍රීතිය ප්‍රසද්ධය කියලා වචන දෙකක් පාවිච්චි කරනවා මේ දැන් මම හිතන්නේ එක මහත්මයක් කිව්වා මේ අර මුළු ශරීරයේ හැමතැනටම ඒ මේක දැනෙනවා ඒ කියන්නේ අර ඒ කියන්නේ කොහොම හරි ලැබෙනවනේ ඒ කියන්නේ දැන් <laughs> මගේ ශරීරය ගත්තොත් මට ඉස්සර රිදිච්ච නැති තැනක් මට හිතාගන්න බෑ. මගේ ලොකු පොඩ්ඩ අමාරුවක් තිබුණා. ඒක ඊට පස්සේ ඒක දැන් මම කියනකොට මම කල්පනා කරේ දැන් මේ හිත පිරිසුදු වෙලා මේ මේ මාර්ගය යනකොට අර ඒ ඒවත් හැලුවපත් වෙනවා. ඒ අර දැන් ඒ එක්කම අර වචනේ දැන් අගේ කරා මේ මහත්මිය පාවිච්චි කරපු මේ ප්‍රතිදිතුමා ඒ කියන්නේ අර නිකන් අර නිකන් තියෙන මේ නිකන් දරත කියන එක තමයි කිව්වේ. ඒ කියන්නේ මේ දරදඬු භාවය කියලා වගේ මම හිතාගෙන හිටියේ දැන්. දැන් මට මේ මේ දැන් තේරලා තිනවා මම මානසික වශයෙන් සහ ශාරීරික වශයෙන් කොච්චර දරදඬු ජීවිතයක් ගත කරේ. එතකොට මේ ඒකේ අපි අර මේ සමහර තැන්වලදී ඒ දවස්වල නිකන් වෙන වෙන විදියට තමයි ඒක රිලැක්ස් කරේ. ඒක ඒක රිලැක්සේෂන් කියන එක අපේ බොඩි එක රිලැක්ස් කරනවා, මයින්ඩ් එක රිලැක්ස් කරනවා. නමුත් දැන් මේ මේ මාර්ගයේ දැන් ආර්ය සමාධි මාර්ගයේ හොඳටම මඟ පැහැදිලි. එතකොට දැන් අර මම ආයේ එන්නම් අතන ප්‍රශ්නෙට. එතකොට අර දැන් අපි කියමු කතෝලිකෙක් කෙනෙක් හරි මුස්ලිම් ආගමිකයෙක් හරි ඒගොල්ලන්ත් ඒගොල්ලන්ගේ යම් කිසි සීල අපිටත් වඩා හොඳට රකින්න අය මම දැකලා තියෙනවා. එතකොට ඒගොල්ලන් ඇත්තටම ඒගොල්ලන් යම් කිසි සිත් ඒකාග්‍රතාවයකට මොකද ඒගොල්ලන් දෙගිඩියාවෙන් ජීවත් වෙන්නේ ඒගොල්ලන් හොඳටම දන්නවා ඒගොල්ලන් කරන්නේ හරි දේ කියලා. ඒගොල්ලන්ගේ දැනුමට අනුව එතකොට <laughs> ඒගොල්ලන්ගේ දැනුමට සහ ඒගොල්ලන්ට හම්බෙලා තියෙන ඉගැන්වීම් අනුව. එතකොට දැන් ඒ වගේම එතකොට ඒකයි. දැන් එතකොට අර මම දෙලොක් මහත්යා මේ පතනකොට මේ සත්‍යජිතමා උදව්වක් කරා මිත්‍යා සමාධියෙන් කියලා. එතකොට මිත්‍යා සමාධියෙන් කියන එක අපිටත් ඇති වෙන්න පුළුවන් මිත්‍යා සමාධියෙන්. දැන් දැන් මටත් ඇත්තටම මේ සමාසක් කොටෙත් හිතනවා දැන් ඒ කියන්නේ මොකද ඒ ඒ මොකද අපි නරක තැනක ඉඳලා හොඳ තැනකට ආවහම එතන එතන සුවයක් දැනෙනවා. එතන දැනෙන මේ අර ඉස්සර කරේ මොන මෝඩකන්ද කියන එක හොඳටම ඒ කියන්නේ අර දෙතනදී <laughs> පැහැදිලිවම අර කිව්වා නෑ අර හිතගෙන ඉන්න කෙනෙක් නිදාගෙන ඉන්න කෙනෙක් පේනවා වගේ දැන් ඒ වගේ පේන්න ගන්නවා. ඉතින් ඒක හරිම ඒ කියන්නේ අර මට ඇත්තටම මේ මම මේ ජයන්ත මහත්තයා ඇත්තටම ලංකාවට යන්න කලිනුත් එක දවසක් කතා කළා කිව්වේ ඒකයි අපි මේ පුදුම වාසනාවක ඉන්නේ දැන් මම ඇත්තටම අර පෞගිය ඒවා දැන් දිගටම අහනවා අය අය මොකද මට එකපාරට අපිට තේරෙන්නේ නමුත් ඒ අනිත් අය අහන ප්‍රශ්න වලින් ඒ එවෙන් දිහාම තේරෙනවා මේ කොච්චර කරුණාවෙන් බුදුහාමුදුරුව පමණක් නෙමෙයි දැන් අද මේ සත්‍යයුක්මා කරපු පසුබිමෙන් නුත් අපිට සමහරක් විට මම හිතන්නේ පොතක් කියවලවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ කරන කාරණා ඒ කියන්නේ දැන් ආනන්ද හඳුරොත් මෙන්න මේ වගේ තත්ත්වයක අපි වෙතන්ට ගෙනියනවා. ගෙනහිල්ලා අපිට ඒ කියන්නේ මේ සුබ මානක මට ඇත්තටම ඒකත් පේන්න ගත්තා. දැන් මේ ඒ කියන්නේ ඒකයි අපේ මේ සිත මේක කියන්නේ ඉතින් අපි හරියට ඒක දිනු කරගෙන යනවා මේ ලොකු මේ ඒකයි එතනදී ඒක දැකලා ප්‍රඥාව ඒක දිනු කරගෙන යන එක තමයි හරිද ඊට පස්සේ තව මම ඉක්මනින් මම වැඩි කාලයක් ගත්තා කියලා මට තේරෙනවා නමුත් ඊයේ ඇත්තටම අර ස්ටාඩස්ට් වලින් පටන් අරගෙන පෘථිවිය ඇති වෙලා පෘථිවියේ සමතුලිතතාවය බව තියෙන දැන් ගැන ඇත්තටම මේ අභ්‍යාසාශයට ගිය කට්ටිය ගොඩාක් කරන ડોකියුමෙන්ටරි එකක් මම බැලුවා. ඒකෙදි ඇත්තටම මට දැන් මේ මේ බුද්ධ ආගමත් එක්ක මේකේ තියෙන මේ ඒ කියන්නේ සම්බන්ධතාවය දැන් මේක කොහොමද මේවා මේ ඒ කියන්නේ නිර්පේක්ෂ සාපේක්ෂව ඒ කියන්නේ මම හැම වෙලේම අර ඒ අපි සයන්ටිෆික් පැත්තෙන් යන්න try කරන නිසා දන්නේ දැන් අද වුණත් මට තේරෙන්නේ ඒකයි දැන් අපි හැම වෙලේම අපි මේ අපි යන මාර්ගය දැන් දැන් අපිට ඇත්තටම ඒ ඒකායන මාර්ගය අපිට ඒ নিরপেক্ষව අපිට යන්න තියෙන මාර්ගයක් හොඳටම තියෙනවා. දැන් ඒකයි ඒක බලාගෙන මේ ඉස්සරහ ඒක තමයි දැන් කරන්නේ ටික ටික අර පොඩි පොඩි පසුබිම් පසුබෑම් ඇති වුණා. නමුත් මේ අර කට උත්තරයක් විදිහට මේ කියන්න තියෙන්නේ වෙන වෙන එහෙම වෙන පැති තියෙන්න පුළුවන්. ඒවට යන්න පුළුවන්, ඒවට අහු වෙන්න පුළුවන්. මේ ඒ සමාධියන් වගේ තේන සමාධි, නිත්‍ය සමාධි සමාධි වගේ පේන්න පුළුවන් ඊළඟට අර අපි කියපු ධාන මට්ටම ආවහම එතන නවතින අවස්ථාවන් කියනවා ඒ ඒකයි මට කියන්න තියෙන්නේ තුන්වෙනි සරණ. පෙරවන් සරණයි සම්මාදේ. ඔය සම්මාදේ අපිට වෙයි කාරණා බොහොම විස්තරමක පැහැදිලි කළා. මම හිතනවා මම සත්‍යත්වයෙන් වෙන සත්‍යත්වන්නේ මේ වගේ කරලා දෙයක් කරලා ප්‍රතිමාවක් සම්මා සම්බුදු සරණයි දැන් බෝධිසත්වයන් වහන්සේගේ ගුරුතුමන් වහන්සේලා අර අරූපාවචර ඒ ආයතන දක්වා දිනු කරන වෙලා හිටියේ එතන්ට සමාධිය තිබුණා දැන් අර විචිකිච්ඡා කියන එක ඒ අත්ංගික මේ ටයිම් කරගෙන තියෙන්නේ. ඒ මාර්ගය පිළිබඳ පමණක් අවබෝධයේ ඉඳලා රැඳෙනවා. සම්මා සමාධිය නීවරණ සම්පූර්ණයෙන් අයින් කරනවා. සමහර සමාධිය ගැන බුදුහාම කියනවා කාමච්ඡන්දං ඒව අන්තරං කරිත්වා. එයා යම ගන්ට බලාපොරොත්තුෙන් සමාධිය වඩන්න. අර සසංකාර නිග්ගය වාර්ථගතෝ කියන එක තියෙන්නේ. බලෙන් අර ඒව නතර කරගන්නට දෙන්නේ නැතු. කර්මුණක් ගින්දරක් දිහා නැත්තම් පහනක් දිහා බලාගෙන ඉර දිහා බලාගෙන හරි ඉඳලා අර සිත කියන එක අයින් කරගත්තාම සිතට එන්ට දෙන්නේ එකක්වත්. එන්ට දෙන්නේ ගතිය විතරයි තියාගන්න. බොඩි බිල්ඩර් කෙනෙක් එයාගේ මසල්ස් ප්‍රගුණ කරනවා. ගියාගේ ඇතුලේ එයා ඒ වතුර අවශ්‍ය ප්‍රමාණයට බොන්නේ, කෑම කන්නේ, අනිත් අය වගේ නොකන්නේ හරි ඒවා කරන්නේ, ඒ නිදා ගන්න උන් ලාට නිදා ගන්න එක්කම කරන්නේ ඇතුලේ තියෙන කාමච්ඡන්දයක්. එක්තරා කෙනෙකු බවට පත්වීම වුමනාවක් තියෙන. ඒකෙන් තමයි එයා ඒ ඒ ඒකග්ගතා තත්වයට ඒක ගෙනියන්නේ. භාවනා කරන එක්කනා. ඒක තමයි මිත්‍යා සමාධිය වෙන්නේ. ඒක නිකලස් බව සඳහා ය වෙන්නේ නැහැ. ඒකට සති උපේක්ඛා වගේ දේවල් එන්නේ නැහැ. ඒ தත්ත්වේ නෑ ඒකයි එතන හේතු. ඒතර නීවරණත් එක්ක නීවරණේ ඒ කියලා කියන්නේ වෙන දැන් ඔය කියන කාමච්ඡන්ද කියන ගොරෝසුම தත්ත්වේනේ නමුත් වෙන දෙයක් බලාපොරොත්තුෙන් කරා. සමහර ඍෂිවරු ඉඳලා තියෙන ඍෂිකේ කියන්නේ අය ඉඳලා තියෙන්නේ අනිත් අයට ශාප කරන්න පුළුවන් තත්ත්වයක හිත ගෙනියනවා. ඒ තත්ත්වයට යනයි. නමුත් අසාන්තම නෙවෙයි දැන් කාමෙහි කාමෙහි විතරාගී ඇත්තොත් ඉන්නවා. ද අරක වගේ මොනවරේ කියන බුදුහම කියන ඇත්තන්ට කාම දැන් කාලුන්න ජීවිතේට කාමයේ කියන එක හිතටවත් ඇවිල්ලා නැති ඇත්තනවා. ඒතෝටි මාර්ගය වෙනස් වෙනවා ඒතෝට. මෙතන තථාගතයන් වහන්සේගේ අර ඔයත් අර පෞගේ දවස්වල ප්‍රචාරකුණා දහම් ඔය බෝ ඔයත්ගේ ශ්‍රවණ සිසිලසෙන්න අර භික්ෂුන් වහන්සේ නමක් අභිධර්මයේ ගැන කියනකොට කිව මේ අනිච්ච ප්‍රශ්නෙට උත්තර දෙනකොට කිව මේ අනිච්චානුපස්සනා කියන එක වැදගත්කම. ඒ අනිච්ච සහ අනිච්චෙන් සා තියෙන දුක්ඛ తত্ত্বය තේරුම් ගැනීම වැදගත් වෙනවා. මේ අනිච්ච කියන්නේ ඉන්න තනක් නැහැ කියන එක. ඉතින් ජරේ අපි කියන්නේ විමුක්තියේ දොරටු තියෙනවා කියලා ගේට්ටු තුනක් කරනවා කියලා. ඒ ටිකට. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත චේතෝ චේතෝ මුතුන් විමුක්ක මොක කියලා කියන්නේ. ඒවා. ඒ ටිකට සම්බන්ධ වෙලා යවෙන්නේ මේ. විච්චි වැදගත්කම මේකයි. හිත තනක් හදාගන්නේ නැහැ. ඔව් අපි පඤ්ඤා ඛණ්ඩයට සම්බන්ධ වෙමු. දැන් එතකොට අර සුබ ඒ තරුණයා කියනවා එයා බුදුහන්ටත් ආදරේ බුදුහාර හමුණා කියලා අපි සිහිපත් කරගත්ත අර චූලකම් විභංග සූත්‍රයේ ඇවිෙමයි එයා ප්‍රශ්න ඇහුවේ. ඊතෝ දෙය පුත්‍ර. දුක් වැදගත් බ්‍රාහ්මණ පුත්‍රයෙක්. එතකොට යා කියන මේ සමාධි ස්කන්ධයේම අවසාන தত্ত্বය කියලා සමහර අය හිතන්නේ. උත ආනන්ද හාමුදුර හරි පුදුමයි ආනන්ද හාමුදුර. වහන්සේ කියන තවත් කරන්න තියෙන දේ තියෙනවා. කරන්න જાති තියෙනවා. නේ හරියහන මොකද්ද මේ හරිය ආර්ය ප්‍රඥා ස්කන්ධය? ප්‍රඥා ගොඩ මොකක්ද? ප්‍රඥා රස මොකක්ද? ඒ කැටගරි එක මොකක්ද කියලා. මම මේ තේරුම් ගන්නයි කියන්නේ අපි වචින් දන්න පඤ්ඤාඛණ්ඩ කියනකොට අපිට උරුයි ගෞරවාන්විත හැඟීමක් ඇති වෙනවා. මම ඒ ගොන්න, ඒ ගෲප් එක, ඒ කැටගරි එක මොකක්ද කියලා ඊළඟට අහන්න. මොකද්ද මේ බුදුහරු දැන්නේ නේ අහන්නේ තථාගතයන් වහන්සේ නිරන්තරයෙන් කලාණං වර්ණා කලාණං අනිත්‍යයකට ගණ්ඩ හැදුවා නම් මොකද්ද මේ ප්‍රඥාස්කන්ධය එතකොට ආනන්දහාම කියනවා ඔය අර කලින් කියපු විදිහට චිත්තේ සමාහිතේ එක තැනකට ගන්න පුළුවන් වෙච්ච එක අරමුණක් එක්ක තියාගන්න පුළුවන්. අපි අරම එක අරමුණකට තියාගන්න බැරි නම් කියලා දුක්ඛක වෙන්නේ නැහැ කියනක අපි දන්නවා දැන්. පරිසුද්ධි සමාහිතේ චිත්තේ පරිසුද්ධේ සිත කියන එක පිරිසිදුයි දැන් පිරිසිදුයි කියලා කියන්නේ අර හොල්මන් නෑ දැන් ඉති. කාමච්ඡන්ද හොල්මන්, ව්‍යාපාද හොල්මන් ඒවා නෑ දැන්. පරිෝදාත පිවිතුරුයි අනංගනි වෙන බලාපොරොත්තු නෑ. යටි හිතේ වෙන බලාපොරොත්තු කියනවා නෑ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නට පමණ. නැත්තම් පංච උපාදානස්කන්ධ තේරුම් ගැනීම අපි කියන ජීවිතේ බුදුහාන් පූජා කරලා තියෙන්නේ කියලා. දැන් මේට කලින් කරලා තියෙන කම්පියුටරයට Facebook එකට දේශපාලන පූජා කරපු විට දැන් බුදුහාන්ට ධර්මයට පූජා කරලා මේ ගමන යන්නේ. අනංගන කිවි එකයි. ඉතින් අපි කියන්නේ යටි හිතේ හැංගිච්ච බලාපොරොත්තු නැ කාම ලෝකේ තරඟ කරන්න. වඩා හොඳ කෙනෙකු වෙන්න වඩා හොඳ කියලා කියන්නේ මම මේ සුද්ධෘත පාටත් තුළ කියන්නේ කෙනෙකුට වඩා වැඩි හොඳ කෙනෙකු බවට වෙනවා. ඒවා නැහැ. විකතූපක්ඛිලේසි. උපක්ඛිලේසි හිත අඳුරු කරන බලාකුළු අයින් වෙලා ගිහිල්ලා. මුදු භූත හිත හිතාම මෘදුයි කම්මනී Tamanට ඕන වැඩක් කරගන්න පුළුවන් දැන් හිතලවා. මනෝ එහෙම ගෙනියන්න රක්තා රස මනෝපවිචාර වලින් තැන් තැන් වලට ගෙනියන්නේ. කම්මනී තිතේ තිත කියන්නේ එක තැනක තියාගෙන ආනෙන්දප්පත්ති නොසෙල්ලෙන தත්ත්වයටපත් වුනහම ඔන්න වචන එනවා අපි ඉගෙන ගත්ත අපි මේ කතා කරන්න නිරන්තරයෙන් අගය කළා නමුත් අනිත් අයට ඒක ගන්න ඕනේ ඥාන දර්ශනා චිත්තං අබිනීහර්ති ඥාන දර්ශනයේ සඳහා හිත ඔය අබිනීහර්ති කියන වචනේ හොඳ එකක් තියෙනවා ප්‍රාර්ථනා කරන අභිනීහර්ථ කියන එකේ තියෙන ප්‍රාර්ථනා කරනවා කියන වචනිකුත් තියෙනවා. අපි ප්‍රාර්ථනා කියලා කියන්නේ කාමච්ඡන්දයත් එක්ක යන්න එපා. ඒ පැත්තට හිසිරේ හිත ගෙනියනවා. ඒ ගෙනියනවා කියන්නේ මේ කියන්න ඕන වචන කිව්වට එයා මොකද කරන්න කියලා දන්නවා. අභිනින්නාමෙත්. ඒ කියන්නේ දැන් සමාධිමත් හිතින්දා එයා දැන් මේ මොකද්ද කියලා බලන්න හදනවා මේ වැඩේ කරන එක්කන හොයාගන්න හදනවා දැන් අර ඉඳගෙන ඉඳලා නිදාගෙන ඉන්න කෙනේ දිහා බලනවා ගෙනේ ඒ නිදාගෙන ඉන්න එක්කන දිහා බලන්නේ නැතුව ඉඳගෙන ඉන්න එක්කන දිහාම බලනවා අර භාවනා අරමුණ ධානයේ අරමුණ දක් සතිමත් බව ගෙනියන එක්කෙනාගෙන බලන ඥාන දර්ශනා චිත්තං අබිනීහාති අබිනින්නාමේති. ඒ කියන්නේ යලිත් කරන් දැන් කරන්න අතුරුදහන් කරන්න හද වෙන්නේ දැන්. හරි එතකොට තියෙනවා සෝයම් ප්‍රජානාත් ප්‍රජානනයක් පහළ වෙනවා. ඒක සුවිශිෂ්ටයි. ඒක සුවිශිෂ්ටයි. අයං කෝ මේ කායෝ මේ පාපිච්චි කරන මේ ඇඟ එකක් තියෙනවා දැන් පුරුෂ ඇඟ, ස්ත්‍රී ඇඟ, භික්ෂු ඇඟ, ගිහි ඇඟ, හෙළ ඇඟ, හෙළ නොවන ඇඟ ඕන එකක් තියෙනවා දැන් තියෙනවානේ. ඒක පාච් මේ අම්මා තාත්තා මවල දුන්න එක. ධාතුම් මහා භූතිකෝ. මහා භූත හතර විශාලවට පහළ භූත හතර මහාව පහළ වුණා. පහළ ලොකු වෙලා දැන් පේන්න තියෙනවා. දඟලවන්නේ ඒක තමයි. මාතාපෙත් එක්ක සම්බව මවක පියා විසින් තමා මේක මැනුෆැක්චර් කරලා දුන්නේ ප්‍රොඩක්ෂන් එක ආවේ විදිහට මාව මෙවිලා ආවේ විදිහට මේ හපංකම නෙවෙයි ඒතකොට ඒක මම සමහර වචන පාවිච්චි කරන්නේ ධර්ම සාකච්ඡාවට අනුරූප නැහැ කියලා හිතන්න එපා මම ආදරෙන් කියන්නේ මත් පිටුට උළුවට යන ඕදන කුම්මා සූපචෝ සුප්පර්ග වලින් කෑම බීම වලින් අලපරිප්පු වලින් එදෙන විද්වංශනවා. මේක උලන්නට ඕන, පරිමදින්න ඕන, ඒත් බිඳිලා යනවා. විනාශ වෙන ස්වභාවයෙන්මයි තියෙන්නේ. කොච්චර කළත් ඒ தත්ත්වය තියෙන්නේ කියලා. අනිත්‍ය தත්ත්වෙන්, පරිමදින්න ඕන தත්ත්වෙන් මේක ආයෙත් උස්සලා තියන්න ඕන. බිඳිලා යනවා, කැඩෙනවා, බිඳෙන தත්ත්වෙ තියෙන්නේ ශරීරයේ කියන්නේ. අපි දන්නවා. ශරීර ඉන්ද්‍රයන් බිඳෙනවා, කැඩෙනවා, හරියට වැඩ කරන්නේ නැහැ. මෝටර් එක නරක් වෙනවා වගේ જાති වෙනවා මේ ශරීරය ඇතුලේ තියෙන જાති වලට. ඉදංච පන මේ විඥාන ඔන්න ඥාන දර්ශනයක ශරීරී තත්ත්වයකයි මේ විඥාන ගතිය දැනෙන ගතිය ඒ විඥානේ තේරුම් ගන්න ඕන. හරිට වගේ නෙවෙයි. ඉදංච පන මේ විඥානං එත්තසිතං මේකත් එක්ක බැඳිලා අර ඕකානුසාරී කියන එකට එන්න ඕනේ. විඥානය මේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එක්ත ප්‍රතිබද්ධ මේකට බැඳිලා තියෙනවා. කාණ්ඩාන් ශක්තිය වගේ. ඒකට උදාහරණයක් කියන බුදුහාර මෙහෙමයි කිව්වේ සියයතාපි මාන දැන් බුදුහාර කිව්වා කියලා කියන්නේ බුදුයා තරුණයාට විස්තර කර දෙනවා බොහොම සමහරට දුබල හඬකින් වෙන්න පුළුවන් ඒ මා හිතන හැටි සම්පූර්ණ කර දෙන්න එතකොට හරියට සුදු පාට මණිකක් අස්සේ නූලක් දැම්මා වගේ අපිට. ඒ විදිහට. මේකේ පේනවා. ශරීරේ අතුලත් විඥාන ගතිය තියෙනවා කියන එක අවබෝධයට එනවා. ඥාන දර්ශනයට අහු වෙනවා. ඉදම් පිස්සෝති පඤ්ඤාය මේකත් ප්‍රඥාවේ කොටසක්. ඒ අවබෝධය ගන්නවන එක ප්‍රඥාවේ කොටසක්. ඒකෙන්ද තමපෙක් කරන්න එපා. චුතුපාච ඥාන නැත්නම් පුබ්බේ නිවාසනාංශ ඥාන ඒවාට යන්න කලින් මේක මේ නාම රූප පරිච්ඡේද කියලා ඔය පොත්වල උගන්වලා තියෙන්නේ. නාම රූප දෙක වෙන් කරලා බලනවා. දෙපැත්තට කරලා බලනවා. මේක වෙන් කරලා බලනවා. අර බැටරි හදන එක්කන එක්කට ඒ බැටරි ශක්තියන බල විදිහට මේක කොහොම මේක ඇතුලේ තියෙන බව ටෙස්ට් කරලා බලනවා. ඇල්කලයින් බැටරියක් හදනකොට ඒකට අවශ්‍ය රසායනික වර්ග ඇතුළු කරලා ඒ කල්ලි දාලා ධනරින පැත්ත දාලා ඒක හදන විදිහට. ඒක ඇවිල්ලා ඒක සොද්න ඊපස්සම ඉන්ද්‍රිය බල්පත් වෙන්නේ. පාද දැම්මම බල්බ් එක දැම්මම අන්තිමට මාපත් වෙන්නේ ඊට පස්සේ. යන ගාන විඥාන ජීව විඥාන කායින මනෝ විඥාන පහල වෙනවා. පිසෝති පඤ්ඤායි බෙද්දේ ඒ අක්කොට වටදා මේක පච්චාවේ කොටස. ඊට පස්සේ ශාරීරියයි මේක වෙන් කරගත්තන් පස්සේ මේක තවත් එහාට ගෙනියන්න පුළුවන් එක ආයි කියනවා ඊට පස්සේ මේ සමාහිත සිතින් ඊට පස්සේ අනංගන සිතින් ඒ කියන්නේ බල යටිහිතේ බලාපොරොත්තු නැ ආත්මාර්ථකාමීති තේරිතාවහම එයාට ඕනනම් පුළුවන් අපි වදෙන් දන්න අපි මේ සුවිශේෂ ඥාන ගැන කතා කරන්නේ අද කොවන්ටවත් දෙය අපට සම සමාජයට නමුත් උත්තරමයන් වහන්සේලා ලෝකේ දැක්කලා තියෙන වැඩ ඉඳලා තියෙන මේ කාලෙත් ඉන්න ඕන තරම් ඒවා කරන්න පුළුවන්. ඉමම්මා කාය අඤ්ඤං කායං අබිනිම්මිනාති. මේ කයින් සත්‍යයක් නිර්මාණය කරනවා. හැබැයි ඒක රූපී මනෝමයයි සබ්බංග පච්ඡංගී හැම අංග පසඟක්ම තියෙනවා අහීනින්ද්‍රයන් ඉන්ද්‍රියන් වල අඩුරුඩු කන්නේ. එයා හිතපු ක්‍රමේ තමයි එයා හිතන්නේ. එයාට පේනිච්ච දුර මේකෙන් පේනවා. එයා ගිය විදියටමයි යන්නේ. ඒ தത്വෙට එයාට කරන්න පුළුවන්. ඒක දල වශයෙන් කියලා කිව්වේ හොඳද? කෙටි වශයෙන්. ඊට පස්සේ ඉදිබි ඥාණයට හිත නැඹුරු කරනවා. මම මේ කෙටි කරනවා. තාම කෙටි කරනවා. ඉදිවි ඥාණයෙන් එතකොට එයාට පුළුවන් අවශ්‍ය නම් එක්කෙනෙක් වෙලා බොහෝ අය වෙන්න පුළුවන් බොහෝ අය වෙලා එක්කෙනෙක් වෙන්න පුළුවන් ඒක පිබ්නි සාසනින් වාපේ තත්ත්වයට කරත්තේ මුග්ගල්ලාන මුග්ගල්ලාන හමුදුරන්ට විරුද්ධ වාදිකන් නැති වෙන්න හේතුවත් ඒකම තමයි උන්වහන්සේගේ තිබිච්ච සුවිශේෂ ශක්තියින් හින්දා ආවි ඒතෝට ඊට පස්සේ පුළුවන් ඕනම් එයාට නැති වෙලයි වගේ ඉන්න පුළුවන්. ඕන්නම් යාට පුළුවන් අපි හිතමු පිටියක් අස්සෙන් එහා පැත්තට යන්නට. අපි තුංගා සූත්‍ර වල තියෙන අර හාඳුමුකුත් ඒක කළා කවදා තීටියෙන් ඊට පස්සේ ගියයි කියලා. එතෙන්දී ඒකට කියන ඉද්දිවිජ ඥානෙ ඉද්දිවිජ ඥානෙට කරගන්නවා එයා විශේෂ දේවල් කරන්නට. අපි ඒවා හිතේ ඉද්දි ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් තරම්. යාව බ්‍රහ්ම ලෝකාපි. කායින වසං වස්සති. මේ ශරීරයෙන් යාට වසඟය කරන්න පුළුවන් බ්‍රහ්ම ලෝකයේ දක්වා ඒ ශරීර ශක්තිය යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයකට උනත් යන්න පුළුවන් ඒ ශරීරයේ නිර්වාණයෙන් අවශ්‍ය විදිහට හදාගෙන කියන්නේ. ඊළඟ දිබ්බසෝත ධාතු කියන එක අපි අත්‍යාම කියනවා එයාට පුළුවන් ළඟ සද්ද විතරක් නෙවෙයි එයාට අවශ්‍ය නම් අනුරුද්ධාමරේදී ඉහළටම දිනු කරලා තිබුණේ. ඈත තියෙන ඒවා එයාට අහන්න පුළුවන් අවශ්‍ය නම්. හිත නිකලස් තත්ත්වයට ගියේ හින්දා ඒවා වෙන්නේ. අයත් හිතේ බලාපොරොත්තු නැහැ. අනංගනයි බිගිතු උපක්ලේශ උපක්ලේශ නැ කිසි දෙයක්. එහෙම වුණාම අභිනින් චිත්තය ඒ පැත්ත නැඹුරු කරනවා ඒ අර අර නාම රූප දැනගත්ත විඥානයත් එක්ක தත්ත්වය දැනගත්ත මේක තවත් කරන්න පුළුවන් හරියට ඒකට. හැබැයි අර යටිතේ බලාපොරොත්තුනේ අර හැකියාවල් සසර පුරුද්දන වෙන ඉන්ද්‍ර දිනු එච්චනුවේ තමයි වෙන්නේ. සතු මේ පෘථුවියෙන් ඔබ තියන හඬවල් වුණත් එයාට අහන්න පුළුවන්. සෝ ඒවන් සමාහිති චිත්තේ මේ විදිහට ඉත සමාහිත වුණාම මේ විදිහට පරිශුද්ධ වුණාම මේ විදිහට අතිශයෙන් පිවිතුරුනාම අනංගන වුණාම මේ වටින දන්න යටිහිතේ තේරුම් ගන්න කියන්නේ යටිහිතේ කාම බලාපොරොත්තු මමත්ව බලාපොරොත්තු නැති වුණාම විචතූපක්ඛිලේ සුවක්ඛිලේ සයින් වෙලා පාවෙලා ඇතට ගියාම මුදු භූතේ හිත මුරුදුයි කම්මනේ Tamanට ඕන දැක් කරන්න පුළුවන් හිතක් තියෙන දෙයක් තිතේ ආනෙන්ජප්පත්තේ නොසෙල්ලන සිතක් ස්ථාවර සිතක් චේතෝ පරිඥානාය චේතෝ පරිඥානාය චිත්තං අබිනිහරති ඒ කියන්නේ චේතෝ පරිඥාන කියන්නේ අනිත් ඇත්තන් හිතන්නේ කොහොමද කියන එක හිතන හිතනකොටම තේන යා නාම රූප වෙනස් වෙන හින්දා නාම රූප වෙනස් වෙන හින්දා යාට තේන මේකයි හිතෙන්නේ කියලා චේතසා චේතෝ පරිච්ඡපජානාති පරසත්තානම් පරපුක්කලාන. සරාගසිතක් සරාගයි කියලා දකිනවා විතරාගසිතක් විතරාගයි කියලා දකින්න පුළුවන්. දැන් අර අපි ඉගෙන ගත්තේ මේ හරියට චිත්තත් සාරිපුත්තාඳු මහකොටිතාම දැක්ක එයා කියන කතා කරත් අනිත්‍යත් හිත හොඳයි ආයි. නමුත් අනිත්‍යත් කලබල කරනකොට නාසය දැනගත්ත මේ හිත සරාගසිතක් කියලා. ඒක තේරෙනවා. සදෝස සිතක් සදෝසිතක් සම්බෝධ සිතක් සමෝහ සිතක් ඒ විදිහට වීත මොහන වීත මොහ ඒ ඒ විදිහට දන්නවා ඒතු ඒ විස්තරම කියන්න නතර කරන්න මේ සිත අනුත්තරද සවුත්තරද කියලා කියන්න පුළුවන් ඊට පස්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙට හිත නඹුරු කරන්න පුළුවන් මේ පඤ්ඤාක්ඛන්දේ මා වැඩිපුරගේ කිරි හැබැයි දැන් අපිට අතපොවන්න පුළුවන් තැන තමයි ඥාන දර්ශනේ කොයි තත්වෙන්ද මීට කලින් ඉති මැරෙන්න කලින් උපතේ ඉඳලා තවත් මාස 9ක් එහාට දාන්න. මාතා පෙත්තික සම්භවයට එන්න කලින්. ඒක නිග්‍රහයක් නෙවෙයි. ඉන් එහාට දාලා බලන්නට. හිතේ මැවෙන දැන් හිතේ සංඥාවක් ඇති වෙයි. මෙහෙම කියලා. අපි බුද්ධ ආගමට අනුව අහලා තියෙන නිසා. අපි හිතමු 1960 අගෝස්තු මාසේ 31 වෙනිදා නැත්නම් සැප්තැම්බර් මාසේ 1 වෙනිදා ඉපදුනේ කියලා. එතකොට 59 දෙසැම්බර් මාසේ කැලෙන්ඩර් අනුව බැලුවාම නැත්නම් කැලෙන්ඩර් ඔක්කොම පුච්චලා දාලා හිත නැඹුරු කරන් තමන්ගේ ශරීරයෙන් යහට. මාතෘත්‍ය පීතෘත්‍යක් තියෙනවා. දෙන්නෙක් ඉන්නවා. තමන්ට උදව් ඒ කර්ම බීජයට එකතු වෙන්න පුළුවන් මහා භූත එකතු කරන්න පුළුවන් දෙන්නේ කියනවා තීතයන් කවුද එතකොට? 1959 දෙසැම්බර් මාසේ නැත්නම් සැප්තැම්බර් මාසේ කියන අපි සංඥාව ගත්තොත් එතකොට සතිමත් සිතට පුළුවන් ඉතින් ගියාට යන්න. ඒ කාලේ පාවිච්චි කර තිබිච්ච අහිබැම කොණ්ඩේ ඒ කාලේ කොයි විදිහටද කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති කාය සංකාර වාචී සංකාර පහළුනේ කියලා බණී කාලේ මොන විදිහේ කෑමද කෑවි කියලා හිටුගේ ඒ කාලේ ඒ ශරීරයට දුන්න නම ඔක්කොම දකින්න පුළුවන් එකක් නෙවෙයි අපෝ ගිහිල්ලා 1959 නෙවෙයි දැන් 1859ට 1759ට මම මේ තේරුම් ගන්න 1659ට 1400 ඒ தත්ත්වය ධර්මාශෝක රජතුමාගේ හිටි කාලේ ඉතිහාසයේ විතරක් තේරුම් ගන්න කියන ඔළුවට ඕන නිසා කරුණු ඊට පස්සේ ආ සම්මතල හිටි කාලේ නැත්නම් බුදුහාන්ට පස්සේ ඒ ඒ தත්ත්වෙ මේ කියන පුජ්‍යල භාවය කොහොමද තියෙන්නේ සංචරණය බොහොම දිග සංචරණයක් නැති ඒක එයා ගන්න ඒක જાතියනේ චත්තිලස පඤ්ඤා සම්පජාතෝ ಜಾති සතම් ඉපදීන් 100ක් දකින්න පුළුවන් ඉපදීන් 1000ක් දකින්න පුළුවන් ලක්ෂයක් දකින්න පුළුවන් ලක්ෂ කෝටි ගණක් ඉපදීච්ච හැටි දකින්න පුළුවන් අමුත්තාසින් මෙතන මෙහෙම හිටියා මේ නම තිබුණා මේ වාසගම තිබුණේ මේ පාට හිතී හා මේ පාට මේකයි මේ විදිහ ආහාර ගත්තේ මේ විදිහේ සුඛ දුක්ඛ දැනගත්ත මෙච්චර අවුරුදු ගානක් ඒ ශරීරෙ තිබිලා මැරලා ගියා කියලා දකින්න පුළුවන්. එතනින් සාකාරං සෞද්දේශං ආකාර සහිත උද්දේශං කියලා කිය සෞද්දේශයන් පෙන්වන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා නම් දැන් මුගලන් හාමුදුරුවෝ ඉසවිත්තනම් සවිත්තට දෙන්නට බලන්න පුළුවන් මේ තත්ත්වය. අනිත් ඇයට ඒක හිතලුවක් විතරයි වෙනවා සැකයක් විතරක් වෙනවා ඕ බොරු කියලා කියනවා නමුත් බුදුහාමුදුරේ ආනන්ද බුදුහාමුදුරේ මගලන් ආනන්දුන නැත්නම් මහා කාශ්‍යපම තියත්තන්ට දකින්න ඒ නිසා තමයි මොකද්ද මේ ගමනේ තේරුම කියලා ඒක හරියට අවදවැත්තු කතා කරන සමහරක් බොහොම හොඳට කතා අපි හිතමු අර අර බර්ත්ඩේ පාටි මේ බර්ත්ඩේ පාටි කිටි කියලා වයින් වර්ගත මේ වයින් වර්ගත මේ ඩෑන්ස් එක කරා ඩෑන්ස් එක කරා කියලා ගායකයා ඇහුවා මේ ගායකයා ඇහුවා කියනකොට දැන් ඒ වගේ නෑ ටෙස්ට් එක ටෙස්ට් වලන ඒ தත්ත්වය තමයි උපත ගැන හිතනකොටත් ඒ මහාකාශ්‍ය ප්‍රහාණ අනුදාරු සාකච්ඡා කරනවා එන්නේ විදියට සා තමයි මේක අවිජ්ජා තණ්හා දෙක නැති කරන්න හදන ඊට පස්සේ ඊට පස්සේ චතුපපාත ඥානිය තමන් විතරනේ අනිත් සත්‍යයන් මැරෙනකවා මැරෙන යනතෙන් කර්මා රූපය යනතෙන් දකින්න. ඒතකොට තමයි ලොකු කරුණාවක් ඇති වෙන්නේ. අර පසුගිය සත්‍ය ප්‍රශ්නයක් ඇහුවාර පසුගිය සතියේනේ අර ගමත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒකත් එක්ක සුඛ දුක්ඛත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ කියලා කියනකොට අහ ප්‍රශ්නේ අනිත් අංශයෙන් මේක වෙන්නේ ඒතකොට කරුණාව ඇති වෙනවා. මේ ඇත්තු මේ කර්ම කරගෙන නේද මේ යන්නේ කියලා. නිසා තමයි තානිස්සුරු කියන්නේ බොහොම හොඳයි භික්ෂුර නමස්කාරය. කෙනෙකුට බතක් ඕන බතක් දෙන එක හොඳයි කෑම ටිකක්. නමුත් එයා ලවා දන් දෙවන්ට උගන්වන එක ඊට වැඩිය හොඳයි කියලා. එයාට කම්ම ශක්තිය යන එයා බත් කාලා සතුටු වෙයි. නමුත් එයා ලවා දෙවන්ට පුරුදු. එයාගේ ගතිය හොඳ වෙනවා. එතකොට මේ ඇත්තෝ මේ කාය සුචරිතෙන් නිසා හොඳ තැනට ගියා කාය විචරිතෙන් ළඟට ගියා. ආර්යයන්ට උපවාද කළා නරක තැන් වලට යනවා. කියලා ඒවත් යන හොඳ යන තැන් දකිනවා. ඒව ඒ නිසායි සීලවන්ත භාවය ආර්ය අනුපවාදේ උතුම් අයට මොන ආගම වෙනවද බොහොම හොඳයි කතා කරන්නේ. උතුම් අය හැම අපේ ආගම කියන එක දැන් ඒ කට්ටිය හැදිච්ච සංස්කෘතිය. ඒ අනුව තමයි ඒක වෙන්නේ. දියුණු කරගෙන ගියා නම් අපි හිතමු අපි දැන් කතා කරන්නේ බුදුහාමෙන් කාලයේ බුදුහාමුදුරුත් දැකලා භාවනාත් කරලා සාරිපුත් හාමුදුරුගේ ධර්ම දේශනාවත් ආනන්ද හාමුදුරුගේ ධර්ම දේශනාවත් අපි දැන් සුභමානවක කියලා. ඒ සුභ මේද කාලේ ඉපදෙලා ඉන්නේ අපි හිතමු අරාබි කරේ රටක කියලා. එතකොට යාගේ හිතේ එකලස් වෙන්න ඕන ගතිය තියෙන උත් සංස්කෘතියත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා. එතකොට අපිට ඒ නිසා තීරණ ගන්න හරි අමාරුයි වගේ. අකුසලයේ අකුසලයේ වශයෙන් තීරණය කරන එක හොඳයි. ද්වේෂයේ දේශයේ වශයෙන් හොඳ නැහැ කියලා අජජ් කරන්න හොඳ නැනිත්. එතකොට එයා ඒකට කියන්නේ දිබ්බ චක්කු ඒ කියන්නේ සත්‍යංගේ චිතුපා ඥානය ලැබෙන දිබ්බ චක්කය දිනු කරන්න පුළුවන් එයාට. හිතස් ඊළඟට ඔන්න හොඳම ටිකට එනවා ඒබං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසි දැන් තේරුම් ගන්න එතකොට මුදු භූතේ මුදු වෙලා කම්මනී ඒක දැන් වැඩ කරවන්න පුළුවන් ශක්තිය තියෙන එක ස්ටාර්ට් කරන්න පුළුවන් Tamanට ඕන පැත්තට යොමු කරවන්න තිපේ ආනින්ද පත්තේ ස්ථාවරයි නොසෙල්ලීසින් තියෙන ආසවානං කය ඥානාය අර ගලන එක නතර කරන් ටැප් එක වහන්න ෆොසට් එක වහන්න දන් ඉගෙන ගන්නවා දැන් මෙතෙන්දි නේද මේක ඇරිලා කාමාශ්‍ර වෙන්න පටන් ගන්න. ඇතුළට ගලන එක නතර කරනවා. ඒක අවිද්‍යාවෙන් දකින්නවා මෙයා තම එයා අපු හැටිත් දැක්කා අනිත් අය නැහැටිත් දැක්කා කොතෙන්ද මේක නතර කරන්න පුළුවන් නතර කරන්න පුළුවන් අනිච්ච දුක්ඛ දැනගත්තා මනත් දැනගත්තා අතු ශාරීරික අසුබ තත්ත්වයක් දැකලා තියෙන එතකොට ඒ කාලේ අපි හිතන 1859 පාවිච්චි කරපු ශාරීරික ඒ කාලේ කොවිඩ් ශරීරයක් තිබුණා ඒ කාලෙත් තියෙන දින ඇස්වම තියෙනවා මිනිස්සෙක් වෙලා ඉපදුනාන පොන්ඩයක් තිබුණා හමක් තිබුණා, දත් තිබුණා. ඒ කාලේ ඒක අගේ කරනවා. ඒක ලබා වින්දන ලැබුවා. ඒව දැක්කහම ඒක මොකෙන්ද ආවේ කියලා දකිනවා. එතකොට ඒකේ රාජබුවන් කියන්න ලෑස් ලේසි දැන් ආව හැටි දන්න හින්දා. එතකොට ආශ්‍රව ක්ෂය කරන ඥාණයට ආශ්‍රව ක්ෂය කිරීමට නෙමෙයි ආශ්‍රව ක්ෂය ඥාණයට හිතේ නැඹුරු කරන ඕන කියලා යාට පොඩි උවමනාවක් ඇති කරගන්න. ඒ පැත්ත නැවුල් කරනවා. ඒතර කොහොමද ආස්වාක්ෂේ ඥානෙ ලබන්නේ? මොන වැදගත් වෙනවා. ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. මේ తත්වයේ දුක් తත්වයක් කියලා ප්‍රඥානයක් ඇති. මේ පැවැත්ම නම් දුකක්ම තමයි. අයම් දුක්ඛ සමුදය ඒ දුක්ඛ තත්ත්වේ හේතුව මේකයි මේකයි පටන් ගන්න තැන කියලා දකින්න. දැන් අර අපි කිව්වර 1600 ගණන් වල ඉඳලා අපිට තේරුණා. ආවි කොහොමද ඇයි ඇයි මෙහෙම වුනේ කියලා. කල්ප කෝටි ගණන් දැක්කොත් තවත් එහාට. ඉතින් ඔක්කොම නැතත් ඥාන දර්ශනයක් එක්කෙනෙකුට දැක්කත් ওই තත්ත්වෙම තමයි ඉන්නේ. අයන් දුක්ඛ නිරෝධෝති. දුක්ඛ නිරෝධයක් තියෙනවා කියලා දකින. අර ඉප ඉපදීම සහ නැතිවීම කියන සමුදේ සහ අත්ංගමය අතරේ ලොකු හිදසක් පේනවා ඊට පස්සේ. එතන තමයි නිරෝධය වෙන්නේ. සිතිවිලි දෙකක් අතරේ තියෙන හිදස ස්පේස් එක දකින්න ඕන. ඒ ස්පේස් එක වැදගත් වෙන්නේ Nirodhයට රින්ගන්න පුළුවන් ඉතින්ද. ඒක Nirodhe පැත්තට රින්ගල යන්න පුළුවන්. ඒ වචනේ හොඳ නැති වුණත් ඒක තම හොඳම තත්ත්වය. යථාභූතම් පදානාති. හිතේ හිතලුවක් ඇටිනේ තියෙන හැටියට යා ප්‍රදානනය කියලා. යථාභූත තියෙන විදියට. ඊළාට ඔන්න වැදගත්දි. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති. දුක්ඛ නිරෝධය සඳහා ආව පාරමේකයි කියලා තේරෙනවා. ඒතු සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජී සම්මා වායම් සම්මා සති සම්මා සමාධි මයි පාර කියලා තේරුම් ගන්න. ඒක නැති වුණාම මිත්‍යා සමාධි ඉඳ හදන්න. යථා භූතම් පජානාති. තියෙන විදිහට දන්න. දැනගන්න. තියෙන විදිහට ඒක දැනගන්න. ඉමේ ආසවාදී ආශ්‍රව කියලා කියන්නේ මෙන්න මේවා කියලා අවබෝධයක් ඇති. තාමාශ්‍රය කියන්නේ මෙන්න මේවා නේද කියලා. භවආශ්‍රය කියන්නේ මේවා නේද? අවිජ්ජාශ්‍රය කියන්නේ මේවා නේද? ditthියාශ්‍රය කියන්නේ මේවා නේද කියලා යාට තේරුමක් ඇති වෙනවා. මේ ඇතුලේ හොයන්නේ පොතේ නෙමෙයිද? දැන් මජ්ක්‍ධිම නිකාය මතක් වෙන්නේ, දීඝ නිකාය මතක් වෙන්නේ, සීලකන්ද වර්ග මතක් වෙන්නේ, ආනන්දහනු මතක් වෙන්නේ නැහැ. ඒවා නෙමෙයි දැන් මේ ඇතුලේ වැඩ කරන විදිහට යාට අවබෝධය තියෙන්න පටන් ගන්නවා. ගේ ඇතුලේ ඉමේ ආසවාති. අයං ආසව සමුදයෝති. මේ ආශ්‍රව පටන් ගන්න තැන මේකයි කියලා තේරෙනවා. Tamange විතරනේ කොතන. පොදු පොදුත්වෙන් අයං ආසව නිරෝධෝති. මේයි ආසව නිරෝධය කියලා තේරෙනවා. ඒ නිරෝධයට රින්ගන්ට ඉගෙන ගන්නට. නිරෝධ සංඥා වැදගත් නිසා. නිරෝධ සංඥාව පුළුවන් ඇති කර ගන්නට පුටු උඩ වාඩිලා වැඩ කරනලාට කරනලාට නිරෝධ සංඥා වඩන්න පුළුවන්. අයං ආස නිරෝධ ගාමිනී පටිපදා ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකුත් තියෙන එක මේකයි කියලා තියෙනවා. තසේවං ඥානතෝ එවං පසතු මේ මේ අවබෝධය මේ දැනගෙන දැනිල්ල එනකොට මේ දැකිල්ල එනකොට මම වතනේ හිතලමයි කියන්නේ දැනිල්ල දැකිල්ල කියලා මේ දැනුම මේ ප්‍රඥානනයේ විශේෂ ඥානෙනකොට කාමාසවාපි චිත්තම් විමුක්ති අර ආශ්‍ර ගලන එකෙන් අර හිත කියන එක විමුක්ත වෙන්න විමුක්ත වෙනවා. අර ආශ්‍රව කියන එක ආයෙ එන්න විදියක් නෑ ඊට පස්සේ. ටැප් එක සම්පූර්ණ ෆොසෙට් එක වහලා දාලා කරාමේ වහලා. හිතලා කරනවා නෙවෙයි ඒක වෙනවා ඊට පස්සේ. කාමාශවාපි චිත්ත භාවයේ තියෙන චිත්ත විමුක්ත ඒක විමුක්ත වෙලා ඊට පස්සේ. භවස්සවාපි චිත්තං විමුක්ති. චිත්තේ භවස්සෙනුත් ප්‍රභාස්වර වර්තන කරනවා. ප්‍රභාස්වර සිත්තේ හිමිත අවිජ්ජාසභව චිත්තං මුත්. ඔන්න හොඳම දේ හොඳම දේ හොඳම දේ විමුක්තස්මින් විමුක්ත මිති ඥානං හෝ තමන්ට අවබෝධ වෙනවා දැන් නිදහස් කියලා. ඒක වැදගත්. විමුක්තස්මින් නිදහස් වුණාම විමුක්තං ඉති නිදහස් වුණා කියලා ඥානං හෝති අවබෝධ ඥානයක් කියනවා. කීනා જાති ආය අර දැන් 1800 දී බැරි වුණේ ඒක ආය ශරීරයක් 1900 දීත් ලැබුවේ කෙනේ 1959 තිබිච්ච ශරීරය නැති කියලා 1960 දී ආය එකක් ගත්තේ කෙනේ ඒ තත්වේ නැ කීනා જાති ආය ශරීර ගන්නෙ නැ කූඩු ගන්නෙ නැ ගෙවල් ගන්නෙ නැ ගන්න දෙයක් නැහැ බුසිතං බ්‍රහ්මචාර්යයා බුද්ධ ඊට පස්සේ තියෙන බුද්ධහාර කියලා දුන්න නිසා ගෞතමයන් වහන්සේ කියලා දුන්න මාර්ගය අනුව යාවේ ඒ මාර්ගයෙන් මම කරන්ට උන් දෙයක් කළා අඩිය උස්වත් උස්සලා තියෙන්නේ කියලා මට කියලා සතුටු වෙන්නට කතං කරණීයන් කරන්ට උන් දෙයක් කරලා හමාරයි නාපරං ඉත්තත්තාය මේ විමුක්ත ඥානෙ විදසා කරන්ට ආදයක් නැහැ කියලා දැනගන්නවා ඒක උදාහරණයක් කියලා මම ඒකයි කියන්නේ ඊට පස්සේ ආනන්දහාමි කියනවා අයං කෝසෝ මානව අරියෝ පඤ්ඤාස්කන්ධෝ ආදි වූ ප්‍රඥාස්කන්ධේ උතුම්ම ඉහළම ප්‍රඥා සමූහයේ ප්‍රඥා කැටගරිය ඒ ප්‍රඥා ගෲප් එක නම් මෙන්න මේකයි යස්සසෝ භගවා ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පාපුන් වහන්සේ වර්ණනා කළේ ඉන්නේ එකයි මෙන්න මේදී මේ தත්ත්‍යත් ඉමන් ඝනතම් මේ අප්‍රමාණ ප්‍රජාවක් සමාදපේසි මේක තමා උන්වහන්සේ ඉන්දි කියලා මතක් කරලා දුන්නේ. ඒ සඳහා සමාදන් කෙරේව මේකට අවබෝධ කරගන්න. නිවේශේසි පතිත්තාපේති. අනීට පස්සේ කියනවා නත්ති ජීවිත උත්තරින් කන්‍යම් මීතිහා කරන්ත දෙයක් නැහැ කියලා. ඊට පස්සේ තර තරුණයා අර තෝදෙය පුත්‍ර සුබ කියනවා හරි මියලයි ප්‍රඥාස්කන්ධේ පරිපූර්ණමයි අපරිපූර්ණ නෑ මේක. මා හිතන්නේ එයා කියන මා හිතන්නේ මේ මිතත් ගෞතමයන් වහන්සේගේ ධර්ම මාර්ගයෙන් එහා කෙනෙකුට මේ தත්ත්වය ඒ කාලය කියන්නේ මේ தත්ත්වයට ලං වෙලවත් ඇති කියලා. එතෙන්දී ආයත් එයා කියනවා අර විදිහට බුදුහාමුදුරුවෝ කීව එතෙන්දී ඉහළමයි මං ජීවිතය දිතුරාම තථාගතයන් වහන්සේ සරණ ගිය උපාසකත් ත්‍රේ මගේ මම පිරිනමනවා කියලා. ඒ බාර ගන්නයි කියලා. ඒ තමයි සුබ සූත්‍රය. සම්මා සම්බුද්ධ සරණයි. සත්‍යගතයන් වහන්සේටත් ආනන්ද හැඳුන් වහන්සේටත් নমස්කාර වේවා. පිටින් සාකච්ඡා කරන දා සාකච්ඡා කරමු. බුදු සරණයි. සාදු සාදු සාදු සතිස්වාමී දැන් සාකච්ඡා නිවාසන වෙලාවට බොහෝ සමීප නිසා අපි ලබන සති සාකච්ඡාව ආරම්භයේදී මේ පඤ්ඤාස්කන්ධය පිළිබඳව සාකච්ඡා කරමු කියලා මම යෝජනා කරන සතිස්වාමී අපි සාකච්ඡා මේ අන්තර්ජාල මාතෘකාවක් හස්නා කළා හොඳයි හොඳයි බුද්ධ ශාන්තියි ඔබතුමා සතුටු වෙන්න ඕන ඔය කල්යාණ මිත්‍රයන්ගෙන් ඇහෙන කතා අනුව මේ සත්තුරු සුවසේවයක් කරන්න කියලා. බුදු සරණයි. අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි. පිරිසිදු සිතින් හොඳ පැතුම් රසක් අධිසංස කරමු. පළමු කොටම කල්යාණ මිත්‍රන් වුණාට අප්‍රමාණ පිං කෘතඥතාවයේ පිරිනා මොනවද පිළිගන්න. අපේ සිත් පිරිසිදුයි ඒ පිරිසිතින් හොඳ පැතුම් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිරු දරාගෙන පෝෂණය කළ ඒ කාන්තාව ජී සංසාර ගමන සුපත්තිය. පියානන්ද පරමෝ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදීමක තව දුරටත් භාග්‍ය සම්පන්න වේවා වාසනාවන්ත වේවා. දායනික දීපයත්මේදී කායික මානසික වේදනා දුක්ඛම් කටළු අනන්තය අප්‍රමාණයි අනිවාර්යයි. ඒවා නැගෙන මතුවෙන ධර්මයට පරිසත්‍යමත් මොහොන දින්තන් චිත්ත ශක්තියක් ලැබේවා. සුගති සම්පත්ම ලැබේවා. උතුම් කල්යාණ මිත්‍රයන් කල්යාණ මිතුරියම්ම හිමි වේවා. සද්ධා විරේ සති සමාධි ප්‍රඥා ක්‍රමෙන් මොකුරා කුස් පරම සාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවා අධිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු. මේ මහණීය වූ ශාස්ත්‍රඥ වහන්සේට අපි নমස්කාර කරමු. ආනන්ද හම්නන්ට নমස්කාර කරමු. කෝටි ප්‍රකෝටි වශයෙන් බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි. සාදුසරණයි සරණයි සරුවන් සරණයි. සාදු සාදු සාදු පෙරවන් සරණයි. සමදනාටම පෙරවන් සරණයි.